අවසරයි අරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සුපුරුදු පරිදි අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි මෑණින්නාසි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දින විචාර කරුණාවේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වැඩ සිටින මහා සංඝරත්නයනොත් ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සීල දෙනාගෙනොත් අවසරයි අද යොමු වී ඇති ලිඛිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමීන් වහන්ස ආනපාන සති භාවනාවේදී මෙන්ම සක්මන් භාවනාවේදීත් අරමුණෙහි වරින් වර සිත පිහිටා සිටී වරින් වර අරමුණත් බැහැර අරමුණෙන් බැහැර යයි. අරමුණෙන් බැහැර යන සිතිවිලි මා සිතින්ම වර්ණනා කර බැලීමේ බොහෝ සිතුවිලි මානෙ නියෝජනය කරයි. තවත් සිතුවිලි කැමැත්ත නිසාය. වරක පහළවන්නේ අකමැති සිතුවිලිය. එක දිගට භවනාවේ යෙදෙන මෙවන් අවස්ථාවක මෙසේනම් බාහිර ලෝකයට ගිය විට මෙකී සිතුවිලි මීට වඩා වැඩි විය හැකිය. ඉන් මිදීමට වඩාත් සතිමත් විය යුතු බව වටහා ගතිමි. ඔබ වහන්සේගේ සසර අරුමුණු ඉටු වේවා. ඔය ඇත්තට යනවා බලනකොට අපි භාවනා නොකරත් භාවනා කරන පිරිසක් එක්ක හිටියත් ඇති. එතකොට අපිට හම්බෙන ආනිසංසයේ ඒක නිසා අපිට මහා ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. භාවනා කරයි කියලා සතුටු වෙන්නයි කියලා තියෙනවා. පුඤ්ඤං මේ කතන්ති නන්දති. මේ මහා ලොකු දේවල් නම් වෙප්පිනක් කරන්න හම්බුණා. එහෙම නැත්නම් භාවනා කුසලයක් කරන්න හම්බුණා කියන එකත් ඇති. ඒ නැවට කොට උනත් ඇති. ඒකට තමයි ඉස්සරහට තේරෙන්නේ මේ ජනයා ගණයා කෙරෙහි බැඳිලා කුලයා කෙරෙහි බැඳිලා මේ ගත කරන ජීවිතේ තොංගාණෙන් කියන්න බෑ මොනවද වෙන්නේ කියලා අඩු ගන්න මෙතෙන්ට ආපුවාම රාත්තල් ගාන කීයයි ඉතින් ඒක හරිය ලොකු ජයග්‍රහණයක් ඒ නිසා දිගටම මේ මේකට කියන්නේ ආයති සංවරය කියලා මත්තට හැසිරීම මත්තට හික්මීම පිළිබඳව සංවේගය කියලත් මේකට කියනවා හිරි කියලත් කියනවා. පවට බයක් ඇති වෙනවා. කොහෙද ඉන්නේ මොකද වෙන්නේ කියලා. ඒක මතක් කරලා දුන්නාට ස්තුතියි. අපි යනවා ඊගා ප්‍රශ්නෙ. ගෞරවනීය ස්වාමින්වහන්ස සාමාන්‍ය ලෙසම ආනපාන සති භාවනාව කරගෙන යමි. හුස්ම ඉහළ පහළට යන අයුරුත් දිගද කෙටිද යන්නත් උණුසුම් ස්වභාවයත් කෙටි ස්වභාවයත් ප්‍රකටය. සතිය පැවැත්වීමට උත්සාහ කිරීමේදී යන්නේන ස්වභාවයක් වම දකුණ යන්නත් මෙනෙහි කරන විට සතිය පිහිටි බවට සතිමත් බවට ශරීරයේ සියුම් සංවේදනා අත්විඳිමින් දැනගනිමි. එක් අවස්ථාවකදී ස්නානය කර අවසන් විටදී නලල් තලයට අඟලක් විතර ඉහළින් පුදුමාකාර සංවේදනාවක් අත්විඳෙමි. අඟල් දෙකක් හෝ තුනක් පමණ විස්කම්භයක් ඇති උත්තාකාර ප්‍රදේශයක් තුල අධික සියුම් නලියන ස්වභාවයක් අත්විඳෙමි. එය ජල පුෂ්ඨයක් ලෙස දැනුනි. දියවි ඇද්දැයි කම්පණයට පත්ව කණ්ණාඩියක් වෙත වේගයෙන් ගොස් සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කළෙමි. කතරම් ප්‍රබල ලෙස අත්විඳේද යත් දැකපු දේත් අවිශ්වාස කොට ඇඟිල්ලෙන් එන බැලුවෙමි. සවරේ ජලපහර නිසා සිදුුණේයයි සිතමින් සිහිපත් වන හැම මොහොතකම සාමාන්‍ය දෙයක් යැයි සාධාරණීකරණයට පෙළඹෙමි. ස්වාමීනි අනුකම්පාවෙන් මෙම සිද්ධිය පැහැදිලි කර දෙනසේක්වා. මේ මේ ශාරීරික යම් යම් තැන්වල ස්නායු තුඩු නැත්නම් ස්නායු වල කෙලවරවල් තියෙනවා. ඒක හරිම සංවේදී ස්ථාන. ඒව සාමාන්‍යයෙන් මේ අනිත් තැන් වලට වැඩි ඇඟිලි තුඩු, කන්සිලු, නහ ඇහි කෙවෙනි දෙක, කට දෙපැත්තේ තලලේ. ඒක මේ මේවා මේ වරින් වර වරින් වර මේ උද්දීපන වෙනවා. ඒ උද්දීපන වෙනේවා වෙනවා අපි සාමාන්‍ය ජීවිතේ වර්තමාන මොහොතේ නොවෙන නිසා දන්නේ නැහැ. පරයන්කයට ගියාම නැත්තම් භාවනාවට ගියාම මේකට කියන්නේ ඉඳුරම් ප්‍රණීත වෙනවා කියලා. තමන්ට පුංචි දේවල් පවා ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. ඒකට තමයි තේරෙනවා මේ ශාරීරිය සම්පූර්ණ මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. උණුසුම සිසිලසක් ප්‍රෙෂර් එකේ ඉහළ පහළ යෑමක්, ඉර නැගීමක්, කිර බැහිමක් ඔක්කොම ශාරීරියේ නියෝජනය වෙනවා. ඉතින් එතකොට ශරීරය කියන්නේ පුංචි ලෝකයක් කියලා කියන්නේ. සම්පූර්ණ බාහිර ලෝකේ නියෝජනය කරන පුංචි ලෝකයක්. ඉතින් මේක හරියට හොඳට විසදෝ දැනගත්තොත් මේ ග්‍රහචාර වල වෙනස්කම්, ඍතු වෙනස්කම්, নানা ප්‍රකාර දේවල් පේනවා. ඉතින් අපේ ශරීරේ ඉන්නේ නැත්තම් මේ ඔක්කොම ගියා ගියාමයි ආය කදාකත් අල්ලන්න හම්බෙන්නේ ඉන්නකොට විතරක් තේරෙනවා මේ ශරීරයෙන් හැම වෙලාවෙම හැම නිකුත් කරන හැම සංඥාවකම හේතුඵලයක් තියෙනවා. මේක මේකට බයයි අපි ඒ නිසා අපි අනුන්ගේ ශරීර ගැන හොයනවා අතීතය ගැන වෙනවා අනාගතය ගැන හොයනවා පින්කම් කරන්න හදනවා ඒ ඔක්කොගෙම වෙන්නේ අර වර්තමාන මොහොත පයින් එක. ඒ නිසා කොයි වෙලාවක හෝ මේ ශරීරය තමයි හොඳම මිත්‍රයා බාටපත් කරගත්ත වෙලාවේ හොඳම ගමන් කරුවා පෙර ගමන් කරුවා නැත්නම් සහකරුවා සහකාරී කරගත්තට පස්සේ එයා දෙන්න ඕනේ පණින්න ටික ඔක්කොම දෙනවා. ඒකෙන් දැන් එන්නේ එන්න අපි ඈත් වෙලා ඈත් ඈත් වෙනවා මේ තාක්ෂණය නිසා. දරුවෝ දෙමාපියන්ගෙන් ඈත් වෙනවා, ගුරුවරු ශිෂ්‍යයන්ගෙන් ඈත් වෙනවා, මිනිස්සු තමන්ගේ ශරීරයෙන් ඈත් වෙනවා. ඈත් වෙලා ඔක්කොම නිකන් දුරස්ත ක්‍රමයට යන්නේ. නමුත් ਸਰවචනංශේ දේශනා කළ තිනවා උන්වහන්සේ ඇවිදිනකොට බම්බයක් පමණ ඉස්සරහා දැනගෙන ගියාට ගව්වක් ප්‍රදේශයේ තියෙන හැම දෙයක්ම ඇහෙනවා හැම දෙයක්ම තේරෙනවා අවශ්‍ය දෙයකට පින්න පාති වඩන ගමන් අවධානය යොමු කරලා යන්න පුළුවන්. මොකද ඒ තරම් ඉඳුරම් ප්‍රණීතයි. එක එක පරණ වෙච්ච රොටි කෑල්ලක් කටේ තිබ්බත් 800ක් රසනහර bina යනවලු ඇඟ පුරාම තියෙන. ඉතින් ඒ තරම්ම මේක සංවේදී වෙලා තියෙන. උඩට මැදපු කන්නඩියක් වගේ. ඉතින් අපේක මොට්ට වෙලා තියෙන. මොට්ට වෙලා තියෙන මේ අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා. අනුන්ගේ ගන්තබා බිස්නස් කරන්න ගිහිල්ලා. අනුන්ගේ රාජකාරි කරන්න ගිහිල්ලා. Tamange දේ මතක නැති වෙනවා. ඉතින් නැවතත් බුද්ධ ජනස අපට කියනවා මතක් කරලා දෙනවා මම දැන් මෙතන කියන එක. එතකොට ඕවෙන් තමයි අපිට පේන්නේ මම දැන් වර්තමානයේ සතිය පිහිටියයි කියලා. ওই ශරීරයෙන් නිකුත් වෙන යම් යම් sannivedana. ඒක ඔක්කොම බයලවන සුළුයි. පස්සේ තමයි තේරෙන්නේ මෙවට නෙවෙයි බය වෙන්න ඕනේ මේ අපි පත්තරවල කියවන දේවල් වලට. අපි රේඩියෝ එකේ අහන දේවල් වලට. ටෙලිවිෂන් එකේ බලන දේවල් වලට. මේ පුවත් පොත්පත්වල තියෙන දේවල් වලට බය වෙන්න ඕනේ මේක මොකද මේක ප්‍රත්‍යක්ෂයි. මේක ඇත්ත. ඉතින් ඒ නිසා අපි මේ බය වේතු දේවල් මේ බය වෙන්නේ නැතුව බය නොවිය යුතු දේවල් වලට බය වෙනවා. ඒ තරම් අපි නැවත ශරීරය හඳුනා ගැනීමේ ශරීරත් එක්ක යාළු වීමේ විශාල ක්‍රියාවලියක ඉන්නේ. යෝග හිමීට වෙන්න දෙන්න මේක හොඳ ඒ අනුව බලනකොට හොඳ සංසිද්ධියක් කියලා කිය හැකියි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ මගේ පළමු භාවනා වැඩසටහනයි. ඊයේ පරයන්ක භාවනාවේදී නාසය අග හුස්ම ඇතුල් සහ පිටවීම බලා සිටියා. මෙසේ පැය භාගයක් පමණ සිටියා. හුස්ම ඇතුල් සහ පිටවීම හොඳින් දැනුණා. ටික වේලාවකින් කළු මීමැස්සන් වගේ පොදියක් අත්තක වසා සිටිනවා දැක්කා. පොඩි බයක්ද දැනුණා. ටිකකින් ඔහුන් විහිදී ඉගිලී ගියා දැක්කා. ආයෙමත් හුස්ම ඇතුල්වීම පිටවීම බලා සිටියා. එවිටද හුස්ම හොඳට දැනුණා. ටික වේලාවකින් කොහෙන්දෝ කජු පිච්චෙන සුවඳ වගේ දෙයක් දැනුණා. නැවත සිතේ සුවඳට ඇදුණා. ටික වේලාවකින් පුංචි දරුවෙකු hina වී මා ළඟට ඇවිත් ගියා. මෙලෙස සිටින විටදී භාවනා ශාලාව මැද අලංකාර බුදුරුවක් වැඩ සිටියා. ඒද නැති වී ගියා. මේ මම භාවනාවේදී දැක්ක ටිකයි. ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔත මේ විදිහට නානා රුදු වේසමවා මග අවුරනවා. සත්‍යමත් වෙනකොට අපි අවධානය පිටතට ගෙනියන්න මේ මැස්සොත් වෙනවා බලත් වෙනවා බුදුහාමුදුරුත් වෙනවා දේවදත්තත් වෙනවා අසුචිත් වෙනවා රත්තරණුත් වෙනවා කොයි එක බලන්න ගියත් කඹේ පල්ලේ වැටෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ කඹේ යන ගමනක් යන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේ නානා රුදු වේශමවා මගගුණ. ඉතින් අපි හිතනවා මේ බුදු පිළිම දකින්න කොහොඳයි. එහෙනම් ජීවදත්ත දකින්න කොහොඳ නැහැ. ඒ වෙනද මේ අසුචි දකින්න හොඳ නරත්තරන් දකින්න හොඳයි කියලා අර දකින්න හීන දිගේ යන්න ගියාම ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පියවර මැන්නේ කියලා වගේ මේ ඉන්නේ කිතුල් පිටක් බව මතක නැහැ. අරක දකින්න හොඳ මේක දකින්න හොඳ කියලා වාර්තා කරන මේ සේරම නානා රුදු වේස බව මඟ අවරන්නේ. ක්ලේශ ආසාවල් කියලා මතක තියාගන්න. ඒ ඔක්කොගෙම කරන්නේ අර සරලව ආනපානෙ බැරිලා ඉඳගෙන ඉන්න බව දැනෙන්න අන්දමන්ද කරලා දාන්න. ඉතින් මෙවුවා කොච්චර කයින් කරන්න වේද කියලා හිතන්නේ භාවනා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. භාවනා කරනකොට මේ පේන දේවල් ඔක්කොගෙම කරන්නේ වර්තමාන මොහොතේ චිත්තක්ෂණයේ තියෙන සරලකම, අහිංසකකම මම දැන් මෙතන කියන එක කඩලා ওই නානා පැති වලට අදිනවා. ඉතින් ඔය එකක්වත් ගණන් ගන්න එපා. ගණන් ගන්න මේ භාවනාව සතිය කඩන්න ආපු දේවල් විදියට. අයින් කරන්න යන්නත් එපා. ආශා කරන්නත් එපා. මේ ඔක්කොම අල්ලපනල්ලේ මේ යන පාර දිහා බලන යන අප්‍රමාදයේ දිහා බලන යන සතිය දිහා බලන යන මම දැන් මෙතන කියන එක බලන යන එතකොට ගමන හරි කෙටියි මමෙක් නැති මමක් මම ආවෙමි යන්න ගමනක් නොදත් මඟ සොයන මනසින් බලා සිටීමි මඟ පෙනේ විද සිහියෙන් අහෝ දිවි රකින සුසුම හැර දමා යති නුඹව සතුටින් බලා සිටීමි පසකට වේ මලක වැසෝ සමනෙලෙකු තටු සොලවන්නාසේ ඒ සුසුම් පොද ආවටත් වැඩියෙන් වේගයෙන් හමායයි එක් තැනක තද වෙයි තව තැනක රිදුම් දෙයි සෙලවෙයි විසිවෙයි පාවෙයි සිසිල් වෙයි උණුසුම් වෙයි හිරිවැටේ. උරපෙදෙස පිට කොන්ද පාදයක් තදින් වේදනාගෙන දෙයි. කිව්සුම් හඬක් ඇසෙයි මරණාසන්නයෙන් වගේ සිතෙයි. එය සුපුරුදු සිතකි. එයද හඳුනා ගන්නට හැකි වෙයි. සියලු සිත් එකින් එක පහවයයි. සතුටක් දැනෙයි, මගක් ඇත පෙනෙයි. කනා මැදිරි එලියක් මෙන්. ඒ එලියෙන් මම නුඹව දකිමි. හඳුනා ගන්නට ප්‍රිය කරමි. දැන් නුඹට ගිය බිය නොවෙමි. බලා හිඳිමි නුඹ දෙස සතියෙන්. එය හඳුනා ගන්නට දිරිදුන් හිමි සඳුනි. ඔබට ලැබේවා නිවන්. මෑණියනි ප්‍රදීපා ඔබත් අනුමෝදන් වන්න ඒ කුසලය. තෙරුවන් සරණයි. ප්‍රශ්නය අහලා තියෙන සායනහස ගෞරවනීය සාමණේරයන් ස්තුති කළා නෑනේ. ඔය කියවන මෑණියක නම මොකද? කේම. කේම. ඒකටත් අපි කවියක් ලියලා දාමු නැත්නම් කවුතු වැඩි. ප්‍රශ්න අහලා තියෙන දැන් සයනස් ගෞරවනීය සාමින් වහන්ස ඇවිදිමින් සිටින අවස්ථාවක හැර සුසුම් රැල්ල දෙස බලා හිඳීමට අන් ඉරියව් තුනේදීම හැකියයි මගේ හැඟීමයි එය මගේද කරුණාවෙන් පහදන්න ඔබ වහන්සේට නුවන් ඔය ඉරියව්වෙත් පුළුවන් ඒක ප්‍රශ්නයක් ඇත්තේ නෑ මොකද අපි හුස්ම අමතක කරාට හුස්ම කවදාකවත් අපි අමතක කරන්නේ අමතක කරෝ මේ ජීවිතේ පවත්වන්න බෑ. ඒකයි බුදුසසුනේ මේ කාය සංස්කාර කියලා නැතුවම බැරි අඩුම ලන්සුවට නයිසර්ගික වශයෙන් මේ හුස්ම දීලා තියෙන හුස්ම දිහා බලන්න කියලා තියෙන්නේ. අපි මොන තාලෙන් හුස්ම අමතක කරත් හුස්ම කද්දාවත් මාව අමතක කරන්නේ. අන්නේ මේ මාකටේ මෙච්චර අනුකම්පාවෙන් ඉන්න හුස්ම අමතක කරපු සාපේ තමයි සංසාරිකයක්. කාටද සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් හුස්ම දිහා බලන්න. ඒක තමයි මනුස්සකම කියලා කියන්නේ. ඒක කොයි වෙලාවක හරි අමතක වෙලා නම් මම දැන් මෙතන ඉන්නව නැත්නම් හුස්ම ගන්නවා කියන එක ඒ නැති අය හොදලා ගන්න පුළුවන් කක්කාවක් නෙමෙයි තියෙන්නේ. ඉවරයි. මේක ටික ටික වැඩෙනවා නම් මතක තියාගන්න ඔන්න මම අඳුර ගන්න ඒ නිසා ඉරියව්වේ කිසිම බලපෑමක් නැහැ ඒකට. මොකද කොයි ඉරියව්වෙත් හුස්ම ගන්න. ඒ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වේ එක බලලා ඒකේ යාළු වෙලා සෝද වෙලා අලගිය මොළගේ විස්තර බලාගෙන හැම වෙලාවකම කලදයක් අමලියක් දුකක් කරදරයක් ආපු වෙලාවක තමන් අත නෑර පවතිනවා මේ හුස්මට හිත යොදන්න. එතකොට බුදු ආමතුරුත් එක්ක ඉන්නවා. සද්ධර්මයත් එක්ක ඉන්නවා. සංඝයත් එක්ක ඉන්නවා. සීලයත් එක්ක ඉන්නවා. ඉතින් ඒ වෙනුවට අපි මේ එක එක දේවල් අදහන්න පටන් අරගත්තොත් හුස්ම සුසුම් හෙලනවා. මේ මෙහෙමත් අමන જાතියක් මෙච්චර ලස්සන අරසාවක් ළඟදීදී මේ අරක මේක පිහිට යන ඇටි ගස්කල් සරණ යනවා දේවතාවෝ සරණ යනවා සල්ලි සරණ යනවා දේශපාලනඥයෝ සරණ යනවා ඉතින් ඒ නිසා හුස්මට එහෙම අසවල් ඉරියව්ව කියන එකක් නැහැ කොයි වෙලාවෙත් පුරුදුකරනද නමුත් සතිපට්ඨාන සූත්‍රයේ ਸਰවචනාන්තේ දේශනා කළා තියෙන්නේ පරියන්කේ ඉඳගෙන කරන වෙලාවේ ඒ ආධුනිකයා සම්බන්ධයෙන් පහු වෙනකොට කොයි එකෙත් හම්බෙන්න ඉඩ තියෙනවා තෙරුවන් සරණයි වන්දනීය පෝජනීය සාමින් වහන්ස 22 23 24 25 දිනයන්හි සහභාගී වූ භාවනා වැඩමුළුවේදී ඒ ඒ අවස්ථාවන්හිදී සිතට වැටහුණු කයට දැනුණු මානසිකාර ගරුතර ඔබ වහන්සේට දැනුම් දුන් දැනුම් දුන් බව පාද නමස්කාරව දන්වා සිටිමි. ඒ අනුව ඉදිරියට ගියෙමි. මේ සඳහා වැඩි කරුණු දැන ගැනීමට අවවාද අනුශාසනාවක් පුද්ගලිකව ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන මෙන් පාද නමස්කාරව ගෞරවෙන් ඉල්ලා සිටිමි. අමාරු බස් එක ප්‍රයිවට් බස් වල මේ ලංගම් බස් එකේම තමයි. ප්‍රයිවට් කාර් දෙන්න අමාරුයි. මේ 100ක් ආවට පස්සේ ඒක කරන්නම් බෑ. ඒක නිසා මේ අනික් අයගේ තුනන්දෝ පිළිස පුළුවන් තරම් තමන් අත්දකින්න දේ ලිඛිතව ඉදිරිපත් කරන්න. එතකොටක පුද්ගලිකය රහසිගතයි නෑ. ඔක්කොම පොදුයි. පොදු වෙනකම්ම යන්න. පුද්ගලික රහසිගත තියෙන හැම තැනම විචිකිච්ඡාවක් හෝ සද්ධාවේ අඩුවක් පේන්න තියෙනවා. ඉතින් එන්න හදනකොට මම දැන් තල්ලු කරනවා. කාටවත් එන්න දෙන්නේ නෑ. ඒකට 100ක් එක්ක අපි බෑග් ගත කරනවා. ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒ නිසා මන්දෝත්සහයි වෙන්න එපා. මේ හම්බෙච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන්ගේ අත්දැකීම සභාගත කරන්න නම්වනම් කියන්න එපා. ඒතර ඉබේම තමන්ගේ ප්‍රශ්න විසඳෙයි. ගරුතර ලොකු ස්වාමීන් වහන්ස වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. මම මේ ආරණ්‍යයට පැමිණ භාවනා කරන පළමු වැඩසටහනයි. භාවනාවට ආධුනික ආදුනිකයෙක් ස්වාමින් වහන්ස ඊයේ භාවනාව අවසන් කොට රාත්‍රියේ 9:30 පමණ පමණ නිින්දට ගියෙමි. නමුත් ටික වේලාවක් නිින්ද නොයයි. මම නිදියන්නට උත්සාහ ගත්තෙද මගේ මතකයට වරින් වර ඔබ වහන්සේ හවස පැවැත්වූ ධර්මදේශනාවේ කොටස් මතකයට එනවා. ටික වේලාවක් නිින්දට ගියා. මම සිහිනයක් දුටිමි. විශාල ගැඹුරු ජලාශයකට මම වැටුණි. මම එන්නට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය. අනතුරුව උත්සාහය අතහැර දැම්මා. ඒ මොහොතේ වෙන වෙනත් කෙනෙක් මාව තටාකෙන් ගොඩ ගත්තා. මට ගොඩ එන්නට බැරි මොහොතේ බයක් දැනුනේ නැහැ. කෙනෙක් මාව ගොඩගත් පසු මට සතුටක් දැනුනේත් නැහැ. අද උදේ 4ට පමණ සක්මන් භාවනාව කරන මොහොතේ වම දකුණ ලෙස සතිය පිහිටුවා. ටික මොහොතකින් ඇවිදිනවා විතරයි තේරුනේ. ඉන්පසුව ඇවිදින බව දැනෙච්ච සංඥාවක් නැති වුණා. නමුත් සිහියෙනුයි ඉන්නේ කියලා තේරෙනවා. නැවතත් අවදි අවදි වෙනවා කියා සංඥාවම දැනෙනවා. කය රෝකඩයක් වගේ බව තේරෙනවා. ඉන් අනතුරුව පරයන්කේ වාඩි වුණා. ත්‍රිවිධ රත්ණයට ජීවිතේ පූජා කළා. අදිෂ්ඨාන කළා සිහිය පිහිටවන්න පුළුවන් වෙන්න කියලා. ආනපාන සතිය පිහිටෙව්වා. සතියෙන් සිටින විට සිතවිල්ලක් දෙකක් ආවා. ආපු සිතවිල්ලට සිතවිලි වලට ඇලීමක් ගැටීමක් නැතිව ප්‍රතික්ෂේප කිරීමක් නැතිව වැළඳ ගැනීමකුත් නැතුව ඒට වටිනාකමක් නොදී සිටියා. මම සිතුවා එය තමා හිතේ ස්වභාවය කියලා. එවිට සත්‍ය ශක්තිමත් වුණා. එකම ස්වභාවයකින් පැය අවසන් වනතුරු හිටියා. මම මම මෙහෙට පැමිණීමට පෙරද සතිය පිහිටුවීමට උත්සාහ කරා. නමුත් දැන් පොඩි පොඩි වැඩ කරන විට નિરાයාසයෙන් සතිය පිහිටෙනවා. ස්වාමින් වහන්සේ භාවනාවේ යම් අඩුපාඩුවක් දෝෂයක් ඇතනම් එය નિවරදි කර දෙන මෙන් নমස්කාර කොට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. සත්‍ය වැඩිටමයි කියලා ප්‍රකාශ කළ තියෙන ගැන සතුටුයි. තවදුරටත් ප්‍රධානම දෝෂේ තමයි මේ සක්මන් කරනකොට ඒක සංඥාවක් නැති වෙනවා. පරියන්කේ ඉන්නකොට මෙන්න මේකයි අරමුණ මෙහෙමයි වැටෙන්නේ කියන එක සඳහන් වෙන්නේ නැහැ. නිදාගෙන ඉන්නකොට හීන ගැනයි නිින්ද නොයාම ගැනයි කතා කරනවා. අඩු ගානේ ඉන්න ඉරියව්ව ආන්නේ වගේ ප්‍රධාන හේතු මූල කර්මස්ථානයේ පිළිබඳව ප්‍රමුඛත්වයේ දීලා කටයුතු කෙරුවොත් ඔක ගමන දෙගුණ තුන්දෙනෙක් ඉක්මන් වෙනවා. දැන් මේකේ ප්‍රමුඛත්වයේ දීලා තියෙන්නේ ඒකේ ඉන්නකොට පේන අනම්මනම් දේවල්. අහලා පහලා තියෙන දේවල්. ඉතින් ඒක එච්චර හොඳ නැහැ. ඒ නිසා Taman ඒ කටයුත්ත කරන ඉඳගෙන ඉනකොට Taman නිින්ද යන්නේ හැතපිලා ඉන්න ඉරියව්ව කොහොමද දන්නේ මම දැන් විදිනව නෙවෙයි කියලා. සක්මන් කරනකොට කොහොමද දන්නේ මම හැතපිලා නෙවෙයි කියලා. ඉඳගෙන ඉන්නකොට කොහොමද දන්නේ මම ඇවිදිනව නෙවෙයි කියලා ආදි වශයෙන් අර ගත කරන මූල කර්මස්ථානයේ පිළිබඳව කතා නොකර වටෙන් ගිහිල්ලා තියෙනවා. කොයි වෙලාවක හෝ මූල කර්මස්ථාන පිළිබඳ කතා කරන්න පටන් ගත්තට පස්සේ මොට්ට වෙච්ච පීයකින් කප කප හිටපු මිනිස්සයා විහ දෙකක් ගහලා දැන් තියුණු කරගෙන කපන්න පටන් ගත්තා වගේ Tamandම තේරෙන්න පටන් ගන්නවා ඒ උපකරණයේ ආයුධයේ තියෙන ප්‍රීත භය නිසා හැම වෙලාවෙම ඒ ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් Tamanගේ මූල කර්මස්ථානයේ මීට වඩා වාක්‍ය ගානකින් විස්තර කරන්න ඔය වටපිට තියෙන දේවල් විස්තර කරනවට වැඩිය ඒකට හරි එල්ලයක් එන්න පටන් ගන්නවා භාවනාවේ පින්වත් ස්වාමින්වහන්ස මාහට පරියංක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී පැය තුල වැඩි වේලාවක් සතිය පවත්වා ගත හැකියි. එහිදී තද සිනිඳු ස්වභාවයන් සේම ඇනෙන සුළු එරෙන සුළු ස්වභාවයන්ද ශරීරයේ බර ගතියක්ද විටක ඉදිරියට තල්ලු වී යන ස්වභාවයක්ද පැත්තකට විසිවෙන අවස්ථාද ඇතිවේ. දින කිහිපෙම ඈතින් ඇසුණු gediya ගසන හඩක් සමග සිත ටික වේලාවක් ඒ දෙසට ඇදී ගියා. සිටියා. නැවතත් පාදයට හිත යොමු කර සක්මනේ යෙදුණා. පරියංක භාවනාවේදී පැය භාගයකට පමණ පසු හුස්ම නොදෙනී යන ස්වභාවයත් ඒ සමගම දීර්ඝ ආස්වාස ප්‍රාස්වාසයකුත් දැනුණා. පිටකොන්දේ රත් වීමක් සමග ශරීරයේ පහතට බර වුණා. කඩා හැලෙන ස්වභාවයක් දැනුනි. ඒ සමගම බෙල්ලේ පිටුපස දකුණු පැත්තේ තද වේදනාවක් සමග හිසේ දකුණු පැත්තේ තද වේදනාවක් ඇතිවේ. ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී කාලයක සිට හිසේ දකුණු කොටසේ වේදනාවක් ඇතිවේ. කරුණාවෙන් උපදේශයක් ලබා දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඔයිට අර සක්මනේදී මතක් කරලා තිබුණ විදිහට ඇඟේ එන සක්මන් ඉරියව්වේදී එන හැම දෙයක්ම සතියට ආහාරයක් අරමුණක් නිමිත්තක් කරගන්නවා වගේ ඔළුවේ එන වේදනාවත් සතිය තියෙන නිසා එන එකක් නැත්නම් මේ මම දැන් මෙතන කියන සාක්කියක් නැත්නම් සතියට නිමිත්තක් කරගන්න ඒකට තමයි තේරෙන්නේ ඒක විශ්සලා ගත්ත සුභාසින්චනයක් වගේ. ඉෂේකක්ම ආවට පස්සේ වෙන මොනවත් කරන්න බෑනේ. ඵලයන් කිවට යන්නේත් නැහැ. ඒක සතියට ඒකට සතිය පිටවට පටන් ගත්තට පස්සේ දැන් මේ සතිය එපා යන්න අනේ ඉන්න කිව්වත් එපා ඉන්න අනේ යන්න කිව්වත් යන්නේ නැහැ. ඒ නිසා වේදනාවට සතිය පිටන්න පුරුදු කරාට පස්සේ නැත්නම් දුක් වේදනාවේ ඒක එනකොට නම් එන්නේ යකා වගේ තමයි. නැන්තේ සතිය විතරව පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කල් අපි වල බේත් බැඳා, පත්තු බැඳා. ක්‍රීම් જાති ගෑවා. එකම ක්‍රීම් එකයි තියෙන්නේ. සතිය විතරයි. හම්බෙලාය පොඩ සතිය උලන්න එතන. ඉල්ලෙනවා ඒක වහන්න දෙයක් නෑ ඒක වේදනාව කාපු ගමන් ඒක සතියට අරමුණක් කරගන්න ඒකට අපි සිංහලෙන් කියන්නේ පැමිණි දුක් පැනිරහයි කියන. ඒකට මේ මේ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට පැමිණිච්ච වේදනාව සිත දෙව්දූකට වැඩියා කියලා බාර ගන්නයි කියන්නේ. මහසීසඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ වගේ තද බල වේදනාවක් කරා ගියාට පස්සේ යහපැති විපස්සනා ඥානයක් තියෙනවා කිය. වේදනාව හරහා යන්නේ නැතුව බේත් ගාලා තපත්තු බඳින්න ගියොත් අර විපස්සනා ඥානයක් නැතුව යනවා. ඒ නිසා මේවා එන්නේ අපිට පණිවිඩයක් කියන්නයි. අන්නේ පණිවිඩේ ගන්න නම් මේ වේදනා මේ විඳීම් සංනිවේදන සතියට අරමුණු කරගන්න කියන එකයි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස, නිස්සරණ වනයේ අද ගෙවි යන්නේ පස්වෙනි දිනයයි. සිත ඊටමත් ප්‍රබෝධයටපත් වී තිබෙන්නේ යහපත්ව කෙරෙන භාවනා කටයුතු නිසාත් උතුම් මංගල කරුණක් වූ ආර්ය ශ්‍රමණයන් වහන්සේලා දැක වන්දනා කොට සතුට සිතින් එවන් සභාවක් මෙන්ද සිටින්නට ලැබීමත් යන කරුණු නිසා වෙනි. ගෞරවනීය ස්වාමින්වහන්ස අද දින සමූහ පරියංක භාවනා කාලය ආරම්භ වේ විනාඩි 20ක් හෝ 30ක් ගත වීමෙන් පසුව ආනපානයේ ගෙවි ආනපානය ගෙවන් වූ අතර සිතත් කයත් සුපුරුදු නිශ්චල නිස්සලත්වයට පත්තිනි. දිගින් දිගටම නාසිකාග්‍රයේ වෙතම සිහිය පවත්වාගෙන සිටි අතර දැඩි නිසල භාවයක්ද දැනුනි. මේ අතරතුරේදී පහලින් ශබ්දයක් ඇසුණු අතර ඒ නිමවනවා සමගම කකුලේ වේදනාවක්ද වේදනාවෙන් පසු කුමක්දෝ දෙයක් මතක් වීමෙන් නැගුණු සිටිවිල්ලක්ද ආදී වශයෙන් ශබ්ද වේදනා සිතීම් දැනීම් ආදී ආදී වේලියක් ඇති වී නැති වී යන්නට විය. එකට එකකට පසු එකක් වශයෙන් ඒ ඒ මොහොතේ හටගන්නා එකී ශබ්ද ඇසීම් වේදනා දැනීම් සිතේ මත්තකයන් ඒ ඒ මොහොතේම ඉතුරු නැතිව නිරුද්ධ වන බවත් ජීවිතය යනු මෙවැනිම වූ ඇතිවීම නැතිවීම සමුදායක් පමණක් යන බවටත් ෂණිකව ප්‍රත්‍යක්ෂ විය කිසිවක් ඉතුරු නොවූ අතර සියල්ල ඒ ඒ මොහොතේ හටගෙන ඒ ඒ මොහොතේම නිරුද්ධ වී තිබිනි රඳවා ගැනීමට හෝ අල්ලා ගැනීමට කිසිවක්ම නොතිබිනි. අවම වශයෙන් භාවනාව පටන් ගන්නා විට පැවති කය පිළිබඳ වූ දැනීමවත් ඉතිරි නොවිය. මෙය හොදෙක් ප්‍රකාශයක් පමණක් විය හැකි නමුත් ইহත කරුණ ප්‍රත්‍යක්ෂ වීමෙන් සිතේ හටගත් අමුතු ප්‍රමුදිත භාවයේ හේතුවෙන් භාවනාවේ ඉදිරි මාර්ගය වඩා ගැනීමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් අපේක්ෂාවෙන් ලියමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප්‍රමාණ ගෞරවයෙන් කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව ඔබ වහන්සේගේ දෙපා නමිදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා. මේක පිටබඳව කිදී ඉංගියක් සරුවචනාංශේ මතක් කරලා තියෙනවා මේ සාමාන්‍ය බල සූත්‍රයේ යම් වෙලාවක gedara kita මිනිස්සේ රස්සාවක් හොයන ගම තැහැරලා වෙන ගමකට යනවා. ඒකෙන් තව ගමකට යනවා. ඊට පස්සේ තව ගමකට යනවා. ඒතකොට රස්සා gedara සී වෙලා අර ගියේ ගමෙන් ආපහු ඇවිල්ලා ගෙදෙට්ට එනවා වගේ තමන්ගේ චිත්ත වීදිය ආනපනේ සද්දයකට ගියා සද්දෙන් වේදනාවට ගියා වේදනාවෙන් හිතවිලි ගියායි කියලා තේරිලා ඊට පස්සේ හිතවිල්ලෙන් ආයේ වේදනාවට එලා වේදෙන් සද්දෙන් ඇවිල්ලා ආනපනට එන්න වගේ අර වටේ ගියේ පෙරහැර නැවත ගෙටකෙවදිනවා වගේ මේ යන ගමන සහ ආපහු එන ගමන විස්තර කරන්න පුළුවන් නම් ඒක පුබ්බේ නිවාසානුස්සති ඥාණය ලැබීමේ පෙර ලකුණක් වගේ කියලා පෙන්ලා තියෙනවා මේක තමයි අපි මේ ආත්මෙන් ඉස්සලා කොහේතරද මේ ආවේ කියලා ඒ ඒ සුද්ධ අවස්ථාවට යන්නේ මේ හිත පිට යන එකට ඔච්චර වෛර කරන්න එපා. ගියේ පාර මතක තියාගන්න මම ඉස්ලාම්ගේ සාධිකද. ඊට පස්සේ වේදනාව. ඊට පස්සේ හිතවිල්ලකට. ඊට පස්සේ මම ආයෙත් ආව ආනපාන. ආයෙත් අර වගේම රස්ති අදු යන. ආයෙත් නන්නත්තර වෙනවා. මේ හැම එකක්ම පොත් බැීමක් කරනවා. කෙරුවා පස්සේ තේරෙනවා මේවට වෛර කෙරුවොත් මොනම ලාභයක්වත් නැහැ. අප ගෙදර ආවට පස්සෙත් රණ්ඩු සරුවක්. සමනාපෙන් ගෙදෙට්ට එන්න තියන වෙන්නේ මේ රවුම ගහ තමයි ආවේ. රස්ති අදු ගැහුවේ මේ පාරේ. නන්නත්තරුනේ මේ පාරේ කියලා ආන්නේක දැනගත්ත කෙනාට එහෙම නැත්නම් මේ පුබ්බේ නිවාසානුසඥානේ දැනගන්නේ මෙහෙමයි කියන එකට ਸਰවඥාන්සේ දෙන්නේ මේ පිට ගමකට ගිය මනුස්සයා නැවත තමන්ගේ ගමට එන්නසේ අපි මේ දැන් ඉන්නේ නන්නත්තර වෙලා. කොහෙදෝ ඉඳලා ආපු ගමනක් මේ. නමුත් අර తත්‍ර తත්‍රාබිනන්දිනී නිසා මේ කල්ලාන මැරෙන්න හදනවා. හොඳට බලුවොත් පේනවා ගිය ආත්මේ කාට හරි ටටා කියලා ඇවිල්ලා තියෙන ගිහිල්ලා ඉන්නම් කියලා. තාම ගියේ නෑ. තාම මෙහෙ ආපු වෙලාව නතර වෙනවා. ඉතින් අර ගෙදර යන්න වෙනවනේ. ආන්නේ වගේ Tamanට තේරෙයි ගිය කොතනද මේ හිත తත්‍ර తත්‍ර අවිනන්දනි. ගිය ගිය තැන අල්ලනවා. කොහොල්ල වාගේ. අල්ලගෙන ඉක මැරෙන්න හදනවා ඊට පස්සේ. මොයි මගේම අම්මයි කියලා, මේ මගේම තාත්තයි කියලා, මේ මගේම දුවයි කියලා, මේ මගේම පුතයි කියලා. ගියාත්ම ඉන්නකොටත් ඔය පචේම කියලා විතතියි. යඤ්ඤම් කියලා නෙවෙයි, ඇවිත් එඤ්ඤම් කියලා ගිහිල්ලා තියෙන දැන් ආපහු යන්නෙත් නැහැ. දැන් මේක අතහැරලා කියන්නේ හාංකා විශයක් මතක නැහැ ඊගාවට එන බලු අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුනොත් ඒ බලු අම්මගේ තනිය අල්ලන්නේ බිබී ඉන්නවා ඉතින් අම්මා ලොකු දෙයක් දැන් මේ මිටි බව මතක නැහැ මෙන්න මේ මේ සංසිද්ධිය බලන්නේ කියලා තියෙනවා Tamanට ඕනේ නම් පුබ්බේ නිවාසානුසුත් ඥානෙ ලබන්න ඒ නිසා මේක කියන්නේ බුක් කීපින් කියන්නේ හිත රත්යදුකවට කමන්නේ. ඌ ඒ රත්යදු ගහනකේ හේතුඵලයක් තියෙනවා. රත්යදු ගහනට කුඩ කිටි දෙන්න එපා. ඉනිමම් බඳින්න එපා. හැබැයි ගිය ආ මග ලස්සනට බලාගෙන ඉන්න. ඒක හිතේ කඩප්පුලිකමක් නෙවෙයි. මේ පැත්තකටලා බලන බැල්මට කියන්නේ විපස්සනා කරනවා කියලා. ඒක විසම බැල්මක්. මේක බලනකොට තේරෙනවා මේ බලන්නේ මගේ හිත නෙවෙයි, මනුස්ස හිත. ඒකට මගේ හිත කියලා දාන්න එපා. කොයි එකාගේ තිතෝ වගේ තමයි කඩප්පුලි නොකෑමන දහබදුරා වට්ටබඳුරු කිසිම නීතියක් නැති කිසිම න්‍යාය පත්‍රයක් නැති දෙයි. මෙයාට තමයි අපි කන්න දෙන්නේ, බොන්න දෙන්නේ, සතපෙන්නේ ඔක්කොම සලකන්නේ. ඌ තම්බේකට සලකන්නේ අපට. දුරංගමං ඒක තරම් අසරීදං ගුහාසයන් කියලා බුදුරජාණන්සේ කියලා දෙන උපමාවක්වත් පෙන්වන්න බෑ කියලා. ඉතින් මේ ගැන කනගාටු වෙන්න එපා. භාවනා කරන වෙලාවේ නැතුව මේ වෙලාවේ ගෙදරක හිටියනම් හිතන්න මොනවද කර කර ඉන්නේ කියලා. කයු ආදුවක් කියලා කියලා කටු කම්බයක් උඩ කකුල තියාන අල්ලපු ගෙදරත් එක පච කෙර කියලා ඉදී. එතකොට ওই හිත ආගිය තැන් මොකාටවත් බලන්න බෑ. ඒ නිසා වේගය පුළුවන් තරම් අඩු කරලා ආගිය විස්තරේ බලා ගන්න. එතකොට තේරෙයි මොකාටද ඉන්න හදන්නේ කියලා. ඉතින් මේක මේ හොඳ අභ්‍යාසයක්. මෙවට ද්වේෂ කරන්න එපා. භාවනා කරනකොට ඔයසත් වැඩිය දේවල් හොඳට නිකන් විෂද කරලා පතුරු ගහලා විසිතුරු කරලා පෙන්වන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි අතිපූජනීය සාමින් වහන්ස සක්මන් භාවනාවේදී ශරීර අභ්‍යන්තරයේ ඇති පඨවි ධාතුවක් බාහිර පරිසරයේ ඇති පඨවි ධාතුවත් හා ගැටෙන බවත් එම ගැටීමේදී මේ ධාතුන් වෙනස් වීමකට ලක්වන බවත් සිතමි වැල්ලේ පාසටහන් සිටීම වල ගොඩනැගිලි ගොඩලි සෑදීම වෙනස් වීම සංකේතවත් කරන බවත් සිතමි පහි ඇති පටවේ ධාතුන්ද ඇසට නොපෙනෙනුද වෙනස් වන බව සිතමි. මේ පිළිබඳව ගැඹුරුන් දැනුණු අවබෝධයක් නැත. එහෙත් මෙසේ සිතමින් සක්මනෙහි යෙදිමි. මේ නිවැරදියි දැයි පහදා දුනු මැනවි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මේ විදිහට හිතලා ගන්න එකට කියන්නේ චින්තාමේ ඥාන කියලා. ඊට වැඩි බොහොම මේ ප්‍රත්‍යක්ෂයි උතුම් පච්චක්ඛ ඥාන නැත්තම් අත්දැකීම කියන එක අත්දැකීමට හිතවිල්ලෙන් උදව් කරන්න ඕනේ මේ පොළවේ කකුල තියලා ගන්නකොට කී මොන මොන විදිහට මේ තද ගතිය මෙලෙක් ගතිය වෙනස් වෙනවද කියලා පොළොව මෙලෙක් නම් කකුල තදයි කකුල මෙලෙක් නම් පොළොව තදයි මේ දෙකක වෙනසක් නැතුව කවදාකවත් මේකට ස්පර්ශය කියලා කියන්නේ නැහැ තද දේ තද දේ එකට ගැටුමට ස්පර්ශය කියන්නේ නැහැ තද දේට මෙලෙක් දේ ගැටීම විතරයි ස්පර්ශය කියන්නේ ඒ නිසා අපිට තද බව දැනෙනවා නම් කකුල මෙලෙක් අපිට මෙලෙක් බව දැනනවා කකුල තදයි. මේ විදිහට මේ තද බව මෙලෙක් බව අතර විශාල ගනුදෙනු වගේක් තියෙනවා. වෙනස් මේ මේ උවමාතු වගේක් තියෙනවා. ඒ කියන්නේ ලොකු වෙනස්කම් වගේක් තියෙන. ඉතින් හිතලා ගන්නවට වැඩිය ඒක ප්‍රත්‍යක්ෂ වෙන ස්වරූපයෙන් දේශ බලාගෙන ඇවිදින්න තමයි හොඳ. මේ හිතන එක සුතමේ ඥානෙට වැඩිය හොඳයි. ප්‍රත්‍යක්ෂට වැඩිය අඩුයි. ඊට පස්සේ කවදාද ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසේ තේරෙයි හිතනට වඩා වෙනස් දෙයක් ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. ඒ කියන්නේ හිතලා බලනවා කියන එක පෙන්වන්නේ බෙහෙත් තුඩුවක් වගේ කියලා. බෙහෙත් තුඩු තිබ්බට බෙහෙත් ලෙඩේ තනිපෙන්නේ නැහැ. බෙහෙත් තුඩු හැටියට බෙහෙත් වල තම්බලා බිව්වොත් විතර තනිපෙන්නේ. ඒ නිසා බෙහෙත් තුඩු තියා හිතට හරියන්නේ නැහැ. බෙහෙත් පඩු එකතු කරවට හරියන්නේත් නැහැ. තම්බලා බොන්නම ඕනේ. නැත්නම් බෙහෙත පෙත්ත ගිලින්නම ඕනේ. ඒ නිසා මේට වැඩිය උතුම් කරලා ප්‍රත්‍යක්ෂ ඥානෙට තන දෙන්න කියන එකයි කියන්න තියෙන්නේ. අවසරයි ගරු නායක හිමියනි ආනපාන සතිය වැඩිීමේදී සති නිමිත්ත හුස්ම ගැනීම හෙලීමට යොමු කරගෙන සිටින සිටිමි මුලින් ආස්වාස ප්‍රාස්වාසයේ ගති ලක්ෂණ කම්පන චංචල ගති දිග කෙටි සියුම් ගොරෝසු ආදී ලක්ෂණයන් ප්‍රකට වේ. නමුත් ටික වේලාවකින් එම කම්පන චංචල ගති නැතිව හුස්ම ඊටාම සියුම් වේ. ඒ සියුම් බවද නොදෙනී කයසිත දෙකම නැති වූ වාක් මෙන් දැනේ. මෙසේ ටික වේලාවක් තිබෙන විට කය නැවත තිබෙන විට නැවත කය දැනි කයෙහි ඇටකටුවල පවා විදින ගතියක් මෙන් දැනේ කය පුරාම ඇටකටුවල එම වේදනාවම් සියොම්ම දැනේ සතිමත් එම වේදනා දෙස බලා සිටින විට එම වේදනාවද නැති වී නැවත හිත උඩු අතට වේගයෙන් මෙන් ගමන් කරයි ඒ වේගයේද ඇතිවෙන නැතිවෙන ස්වභාවයක් පෙන්눔 කරයි ඉන්පසු ඒ වේගයේද සියුම් වී කය සිත නොදෙනී හිස් බවකට කිසිම නිමිත්තක් පිළිතුරක් නැති තත්වයකටපත් වේ. මේ පහදා දෙන්න. තෙරුවන් සරණයි. දෝ මෙයා කැමතිද මේ සභාවට කඩ උත්තරයක් දෙන්න කවුද මේ ලිව්වේ කියලා අත උස්සලා මේ සාකච්ඡාවට එන්න කැමති කියලා මම ආසයි දැනගන්න. එතකොට පුළුවන් මේක බොහොම ලස්සනට විග්‍රහ කරන්න මේ ලියපෙකනාගේ කට උත්තරෙත් එක්ක. කැමතිද මේ අත උසන් ලියපෙකනා? ඉතින් කට උත්තරේ නැතුව මේක විස්තර කරන්න ගියොත් පක්ෂග්‍රාහී වෙනවා. ඒ නිසා කට උත්තරේ හරිය වටිනවා. මේ කවුරු හරි දෙන්න කැමති නම්. ප්‍රතිවමනේ අවසල ගන්නකෝ. මම ලිසන්. ඈ? ආ වුණා. ඔය දැන් කියාපම් මං කියන දෙයට උත්තරය. අරමුණු සහිතව අරමුණු ඇති බව දැනගන්න සතියත් අරමුණු මුකුත් නැතුව අරමුණු නැති බව දැනගන්නා සතියක් කියන මේ දෙකෙන් තමන්ගේ හිතේ අගයන් ආඩම්බරෙන් හැටියට දකින්නේ අරමුණු තියෙන වෙලාවේ අරමුණු දැනගන්න සතියද නිමිත්තක් තියෙන වෙලාව එහෙනම් නිමිත්තක් නැති අරමුණක් නැති වෙලාවේ අරමුණක් නිමිත්තක් නැති බව දැනගන්නා සතියද වඩා හොඳ වඩා කාර්යක්ෂම වඩා කුසලතාවකින් කියලා හිතේ අරමුණු තියෙනවා අරමුණු තියෙනකොට ඉතින් ප්‍රතිපයන්නේ මොකද කියන්නේ අරමුණු තියෙනකොට තියෙන සතිය සහ අරමුණු නැති වෙනකොට තියෙන සතිය කියලා සතිය අපිට જાති දෙකකට ගන්න පුළුවන්. ඒක සමහර වෙලාවට කියනවා අරූපාරම්මණයක තියෙන සතිය සහ අරූපාරම්මණයක තියෙන සතිය. එතන මේ වැරදිකාරයා කියන්නේ රූපාරම්මණයක තියෙන සතිය හොඳයි කියලා. ලියලා තියෙන්නේ ඒ වාගේ මොකද අරමුණු ගෙවි යෑම අකරතැබ්බයක් අරමුණු ගෙවි යෑම ආපස්සට යෑමක් එහෙම නැත්නම් සතිය දුර්වල වීමක් වගේ අදහසයි තමයි ලියවිලා තියෙන්නේ. මේක පිළිබඳව කවුද අදහසක් වන්න කැමති සභාවේ ඉන්න කෙනෙක්. තමන් සතිය පිටවන්න අරමුණක් තියාගන්නවා. ඒ අරමුණ ආරම්භණයේ නිමිත්ත තියෙන සතිය තියෙනවා. ඊට පස්සේ ක්‍රමී ක්‍රමී අරමුණ ගෙවිලා යනවා. එතකොට නිමිත්තක් නැති අරමුණක් නැති සතියක් එනවා. මේ දෙකෙන් වඩා මේ ප්‍රතිපදාවේ දියුණු අවස්ථාව එහෙම නැත්නම් කෙලෙස් හදු අවස්ථාව වශයෙන් දකින්නේ මේ දෙකෙන් කොයි එකද කියන එක ඇහුවොත් ස්වභාවිකව කෙනෙක් කවදාත් උසන්න කැමති. ආදෙන්නෙක් ඉන්නවා අපිට මයික් එක යවන්න ඕනේ පිටිපස්සට. තියනවාද ඇවිදින මයික් එකක් ආහරි. අත උසගෙන ඉන්න ඕනේ එක්කෙනෙක්වත් අඩු ගන්න නැත්නම් අපිට අල්ලන්න අමාරුයි. වන්දනීය පූජනීය ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයෙන් අවසර සමාව මේ පැනේට මට තේරෙන හැටියට මට දැනෙනවා අරමුණක් නැති මොහොතකදී අපේ හිතට මේක වැරදි කියලා යම් ආකාරික අදහසක් ඇවිල්ලා ඒකෙන් නිදහස් වෙනවනම් ඒක වටිනවා වගේ කියලා තේරෙනවා. දැන් ඒ කියන්නේ අරමුණ නැති අවස්ථාවේ නිදහස් වෙන එක හොඳයි. අනික් මෑනියෝ අවසරයි ස්වාමීන් වහන්ස අරමුණක් ඇති වෙලාවට පවත්වන සතියට වඩා අරමුණක් නැති අවස්ථාවේ පවත්වන සතිය බලවත් සතියක්. මොකද අරමුණක් නැතුවත් සතිය පවත්වනවා කියන්නේ සිත තනින් පවත්වන්න පුළුවන් කියන එක. දැන් වලියක් තියෙනවා. මටත් ඔන්න ඔච්චරයි වොන්නේ. වලිය දෙන්න දෙවත්තක් ආවම දැන් මම ඉන්නේ බොහොම සන්තෝෂේ. දැන් කවුද මේ මෑණිවරු දෙනමගේ මේ පැත්තේ මයික් එකට මම ඉල්ලුමක් තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සිරිද ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අපි මේ මෙතර ඔට්ටු වෙන්නේ මේ දඟලන්නේ මේ අරමුණක් නැති කරගෙන මේ නිදහස් කරගන්න මේ සහිත. ඉතින් අපි නිදහස් කරගත්තා නම් ගිය කියන පුළුවන් නම් කොච්චර හොඳද? ඒක තමයි හොඳ. එහෙනම් පස්සේ කතා කරු මෑණියන්ට එදා පොට් එක අම්බුනේ. අර මම නැති එක අර මම තියෙනක නිදහස් කරන්නයි දඟලුවේ. ඒ නිසා යම් වෙලාවක එම නිදහස් වුණා නම් ඒක අපි ජයග්‍රහණයක් විදිහට සලකනවා කියන අදහසයි ඉදිරිපත් වුනේ. තව කවුද කැමති තම තමන්ගේ මත ඉදිරිපත් කරන්න මේ ඇති වෙච්චි ප්‍රශ්නේ සම්බන්ධව? පුඩි මෑණිය මොකද කියන්නේ? ඔලිමෑන්ට ප්‍රශ්නවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා උත්තර දෙන්න බැ නැත්නම් ප්‍රශ්න තේරුණා නම් ටක් ගාලා උත්තර දෙන්න. තව කවුද කැමති මේකට අදහස් ප්‍රකාශ කරන්න? ගිහියන්ගේ උපාසක උපාසිකාවන්ගේ සාමින්හන්ස එතකොට දැන් අපි අරමුණු නැති අරමුණු එන වෙලාවක හිත පිටට ගියා කියලා දැනගෙන එතන සතිමත් වෙන එක වැරදිද සයනස් දැන් අපි හඬකට ගියා නම් හෝ මොකක් ඒ කියන්නේ මොකක් හරි මතකයට එන සිතුවිල්ලක් හරි ඒ මතකයට එනකොට ඒ තුල හිත පිටට ගියා කියලා සතිමත් වීම එතනදී මේ ඒකත් මෙහෙමයි ප්‍රශ්න කරන්න ගන්න තියෙන්නේ අපි දැන් කතා කරන්නේ අරමුණක් ඇති අවස්ථාව සහ නැති අවස්ථාව අරමුණු ඉරි අවස්ථාව ඉඳලා අරමුණු ගෙවි යන කම සතියේ තියෙනවා ඒතර ඇති අවස්ථාවේ සතිය සහ නැති අවස්ථාවේ ගත්තොත් දැන් අපි මේ ඒක තමයි දැන් සාකච්ඡාවේ ඉන්නේ. ඒතර දැන් මෑණියෝ තව ප්‍රශ්න නගනවා. මූල කර්මස්ථානයේ පවතින සතිය මූල කර්මස්ථානයේ තියෙන බව දන්නෝ වෙලාව මූල කර්මස්ථානයේ හිත පිට ගිහිල්ලා වෙන අරමුණක තියෙන හිත එතකොටත් ඒ පිට අරමුණ තියෙන බව දන්නවා. මේ දෙකෙන් මූල කර්මස්ථානයේ පවතින සතිය සහ මූල කර්මස්ථානයේ පිට ගියත් ඒ තියෙන බව දැනගන්න සතිය ගත්තොත් ඒ දෙක අතරත් අපිට ඡන්දයක් කියන්න පුළුවන් රහස් ඡන්දයක් හරි නැත්නම් විවෘත ඡන්දයක්. ඒකනේ ප්‍රශ්නේ. මං කියපේනේ ප්‍රශ්නේ. එහෙනම් දැන් අරමුණෙන් දැන් නාසිකාග්‍රයේ හිත තියනකොට මයික් එකට කතා කරන්න ඕනේ. <clears throat> නාසිකාග්‍රයේ හිත පිහිටලා තියනකොට හිත අරමුණකට ගිහාම අරමුණට ගියා කියන්නේ බා මොකේට යන්නේ කියලා කියන්නේ දැන්. අපි හිතමු ශබ්දයකට කියන. අන්න ඒකට. මේ ශබ්දයකට ගිහාම එතනට හිත ගියා කියලා සතිමත්ව දැනෙන එකත් ඒකත් සිහිය පිහිටීම. මූල කර්මස්ථානයේ සතිය දා පිට ගියාම පිට ගිය බව දැනගන්න සතියකින්ද මේ දිගේ වඩා කාර්යක්ෂම කෝකද? වඩා කුසලතාවය තියෙන කෝකද කියන ප්‍රශ්නේ. මොකද අපි මේ ප්‍රශ්නේ දැම්ම ගන්න. දැන් එනවා අර ප්‍රශ්නෙට වලියක්. පරණ ප්‍රශ්නෙට කවුද කට උත්තර බඳින්න ලෑස්ති? ස්වාමීන් වහන්සේ අවසරයි. ආරමුණක් නැති අවස්ථාවේ අරමුණක් නැති අවස්ථාවේ පවතින සතිය බලවත් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ තාම යන්නේ දැන් පක්ෂග්‍රාහී වෙලා යන්නේ උත්තරේ ප්‍රශ්න නගපු මෑණියෝ පරාද වේගෙන යන්නේ. තව කවුද කැමති මේ ඡන්ද පෙට්ටියට හරි මේ ඡන්ද පෙට්ටියට හරි ඡන්දේ දාන්න? අවසරයි සයන්හන්සි අරමුණක් නැති අවස්ථාවේ තියෙන සතිය ශේෂ්ඨයි. ප්‍රතිවද කතා කරන්නේ. එහෙමයි. කියන කතා කරන්න බෑ. මේ මයික් එක ගෙනියන්නේ මිනිහා chance එකක් ගන්න හදනවා මයික් එකට කතා කරනවා. දැන් ඒකට මේ මේ ප්‍රශ්න උත්තර කියන මෑණියෝ පරාදයි. නැද්ද සපෝට් එකක් ඒ පැත්තට කවුරක්වත් ගිපාට් ඉස්සල සැරේ රිට්‍රීට් එකදී ওই ප්‍රශ්නේ මතුවෙලා ඒකට කිව්ව අරමුණක් නැතිව පවතින සතිය ඩිමෙන්ෂියා කියලා. ඒ කියන්නේ මොනවත්ක්වත් දන්නේ නැහැ, මොනවත්ක්වත් නැහැ, තී නැති වෙලා වගේ, ක්ලාන්ත වෙලා වගේ. ඉතින් ඒක හොඳයි කියන්නේ කොහොමද කියලා. ඉතින් ඒක නිසා ඒකට යනකොට බයක් එනවා. අරමුණ ගෙවිගෙන ගෙවිනකොට බයක් එනවා. මොකද ඒක මේ සී නැතිවීමක්. එහෙම නැත්නම් මේ මූර්ජා වීමක්, සී මූර්ජා වීමක් කියලා. එහෙම නැත්නම් කෙටි මතකේ නැතිවීමක් කියලා. ඉතින් ඒක තමයි ඔය අපි කතා කරපු මේ භව රාගානුසය, පටිඝානුසය කියලා අපි මේ භවය කාම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එකේ කාම තණ්හා කියන එක විස්තර කරන්න මේ ඉඳුරම් පිනවීමනේ Tamange වර්තමානයේ තියෙන ඉඳුරම් පිනවීම. භව තණ්හාව කියලා කියන්නේ මගේ නෙමෙයි අපේ සියලු දෙනාගම ඉඳුරම් පිනවීම. අපේ අම්මගේ, අපේ තාත්තගේ, අපේ ජාතිය, අපේ පවුල කියලා භව තණ්හාව යනවා. නමුත් ඒක මේ කරගෙන යනකොට අපිට ඒකට බාධා පැමිණෙනවා නැත්නම් මේ ඉල්ලන දේ නොලැබී යනවා. එතකොට නොලැබී යනකොට භව තණ්හාවේ විරුද්ධ පැත්තපත් වෙනවා විභව තණ්හාව තරහක් එනවා. ඒ වගේම භාවනා අරමුණක හිත තියාගෙන අරමුණ නැති වීගෙන යනකොට ඒ වගේම තියෙන භව දන්නා වූ අරමුණ භව තණ්හාව කියලා ගත්තොත් අරමුණ ගෙවන් වෙලා ගෙවන් වෙලා අභාවයේ ශූන්‍යතාවේ අනිමිත්තේ හිත පවත්නකොට ඒක තිබුණු දෙයක් නැතිවීමක් විදියට සලකලා ඒක බැග්යක් කරදරයක් එහෙම නැත්නම් අරියාදුවක් විදියට සලකනවා. ඒක නැති කරන්න සරුවච්චන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා. සුත්ත මේ වශයෙන් සරුවච්චන්සේ සඳහන් කරලා තියෙනවා. සනාරම්මනා භික්කවේ uppajjati papaka kusala dhamma. සනිමිත්තා භික්කවේ uppajjati papaka kusala dhamma. සරූපා භික්කවේ uppajjati papaka kusala dhamma. සවේදනා භික්කවේ uppajjati papaka kusala dhamma කියලා සූත්‍ර රාශියක් තියෙනවා. මහණි උපදිනතා කෙලෙස් උපදිනේ ආරම්මණක් ඇතුව, නිමිත්තක් ඇතුව, රූපයක් ඇතුව, වේදනාවක් ඇතුව, සංඥාවක් ඇතුව. තස්මින් යේ වාරම්මනේ පහිනේ ඊට පස්සේ ප්‍රකාශ කරනවා න අනාරම්මන න අනිමිත්තා න අවේදනා න අරූප රූපයක් නැත්තම් වේදනාවක් නැතුව නෙවෙයි නිමිත්තක් නැතුව නෙවෙයි සංඥාවක් නැතුව නෙවෙයි කියලා. ඒ නිසා යම් වූ රූපයක් අපි දැනගත්ත නම් ඒ රූපේ ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවෙනවා. රූපේ ගෙවිලා යනකොට කෙලස් ගෙවිලා ඉවරයි. ඒ නිසා අපි සියලු ලෝකයේ තියෙන කෙලස් අයින් කරලා ආනපානිය අල්ලනවා. අල්ලලා ආනපානියත් ගෙවනවා. ගෙවෙනකොට සියලුම කෙලස් ගෙවෙනවා. නමුත් අර කෙලස් වලම ජීවත් වෙච්ච අපේ හිත අර කෙලස් නැති තත්වයට එනකොට රූපේ ගෙවම් කළ අරූපෙට යනකොට අපි ආයෙත් වැරදුණයි කියලා හිතලා පෙරදුණයි කියලා හිතලා ආයෙත් රූපේ පැත්තට ඇදලා ගන්න හදන ගතියකුත් තියෙනවා. ඒක මේ රූප තණ්හාව කියලා නැත්තම් රූප රාග කියලා එකක් තියෙන්නේ. ඔය සංයෝජන ධර්ම වල ඒක පෙන්වන්න පුළුවන් අපි කොයි වෙලාව හරි අරමුණක් ඇති තත්ත්වෙට ආස කරනවා. එහෙම කෙනා අරමුණක් නැත්තත් ඒක ද්වේෂ කරනවා. ඉතින් එතකොට ඒකල්ල හිතන්නේ මත ප්‍රකාශ වෙච්ච මතවල හැටියට අරමුණක් තියෙන අරමුණේ පවතින සතියේ ශක්තිමත් බලවත් එහෙම නැත්නම් කුසලතාවයක් තියෙන අරමුණක් නැති වෙලාවේ සතියක් එක්ක නැහැ බලවත් නැහැ නැත්නම් අපි ආපහු අරමුණට යන්න හදනවා. නමුත් අනිත් පැත්තට අදහස් ප්‍රකාශ කළා කියන්නේ අරමුණක් තියෙන වෙලාවේ තියෙන සතියට වැඩිය අරමුණක් ගෙවම් කරන සතියේ ඉවම් කරපු සතිය මේ භාවනා භාෂාවෙන් කියනොනම් රූපේ සත්‍යයට වැඩිය අරූපේ සත්‍ය දියුණුයි. ඒ නිසා රූප කර්ම රූප ධාන වලට වැඩිය උතුම් කියලා සලකන අරූප ධාන. ඉතින් ඒ ගමන යනකොට යන එක යනවා. නමුත් මෙතන හුඟ දෙනෙක් 50ට 50ට බෙදිලා ඉන්නේ. සමහරු යනවට බයයි, සමහරු යනවට කැමතියි. ඒ මාත්‍රකාව සුද්ධ කරුනේ නැත්තම් ඒක අපි පිරිසුදුනේ නැත්තම් කමඨාන් සුද්ධ කරනකොට අපි කොච්චලා හරි භවනව අරමුණක් නැති තැනට යනකොට බීචිකාවක් ඇති කරගන්නවා. අරියාදුවට ගන්නවා. වැරදුණයි කියලා හිතනවා. වැරදුණයි කියලා හිතනවා. සතිය නැතුණයි කියලා හිතනවා. සමාධිය නැතුණයි කියලා හිතනවා. ආයෙසරයක් අරමුණක් ගන්න හදනවා. යම් වෙලාවක හිතන්න කවුරු හරි ඔය මේ මෑණියන්ට විරුද්ධව කතා කරපු පක්ෂේ ඉන්න අය ඉන්නවනේ. දැන් අරමුණ තියනවට වැඩිය හොඳ අරමුණ නැති එක කියලා. ඒක නා කොයි වෙලාවක හරි අරමුණ නැති වෙලාවට ගියාම ඊට වෙලා හිතා ගන්න භාවන හොඳටම හොඳයි කියලා. ඊට පස්සේ අරමුණු එනකොට ඒ ඒ අරමුණ නැත්තන එනකොට සද්දයක් ඇහෙනකොට සද්දෙට වෛර කරනවා. වේදනාවක් කරනකොට ඒකට වෛර කරනවා. හුස්ම දැන්නොත් ඒකට වෛර කරනවා. මොකද යා හිතාන ඉන්නවා අනාරම්මනේ සතිය හොඳයි කිය. එතකොට ආරම්මනේ සතියේට පොඩි කෙනහිල්ලක් එනවා. ඉතින් මෙන්න මේ தත්ත්වයේදී මේකනම් தત્ත්වේ අපි මොන වගේ ඉදිරි ගමනක්ද යන්න ඕන කියලා ආරම්භක යෝගාවචරය තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ සංසාරේ ගත වෙලා තියෙන්නම අරමුණු මැද්දේමයි. අරමුණු තමයි අපි මේ තණ්හා කරන්නේ. ඒ නිසා අපිට ඉස්ලාම් වතාවට සිද්ධ වෙනවා අරමුණු නැතිවත් පවත්වන්න පුළුවන් බව පෙන්වන්න. ඒක විශාල ජයග්‍රහණය. නමුත් ඒකට ආස කරන්නත් බෑ. ඒක ආසාව කඩා ගන්න තියෙන්නේ අරමුණු ඇති තත්ත්වේ එනකොට ගණන් ගන්න එපා. ඕක එච්චරම නපුරු දෙයක් නෙවෙයි. ආයෙත් අරමුණ ඇතිවෙච්චාම අරමුණු නැත්නම් යනවා. ඒ නිසා අරමුණු නැති තැනට ඇති ප්‍රේමය අරමුණු නැත්නම් ඇති අනවශ්‍ය බැඳීම නැතිකරන්න නැවතත් අරමුණ සාක්කියට ගන්න වෙනවා. ඒක පෙන්නනවා අරූප ධානවල තුන්වෙනි ධානයේ කියන්නේ අකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ කියන ධානයක්. ඊට පස්සේ හතරවෙනි ධාට යනකොට නේව සංඥා නා සංඥා අරමුණු නැත්නම් සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයට යනවා. ඉස්ලාම නැති තැනට යනකම් ගිහිල්ලා ඒක හොඳට පట్టල කරගෙන ඒක අරව තීරුම් අරගෙන නමුත් ඒකට මනාපයක් ඒකට තණ්හාවක් ඇති නොවීම සඳහා අරමුණු ඇතුළු තිබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ සංඥා තිබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ කියන මේ උපේක්ෂා මට්ටම තමයි හතරවෙනි අරූප ධ්‍යාන විදිහට පෙන්වන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරලා කරලා කරලා ආධුනිකයෙක් වශයෙන් නැත්නම් බයිනර් අරගන්නත් ඕනේ. නැත්නම් ඒකට ආශා කිරීම නිසා ඒක නොලැබීමෙන් එන දුක නැතිකරන්න ඒ අරමුණු ආවට ඒකට බය නොවී ඉන්නත් ඕන. ඉතින් මේක මං හිතන්නේ මං කීවලට ඒක වැටහි දෝ කියලා මට සැකයක් තියෙනවා. කාට හරි පුළුවන් තමන්ට වැටහුණයි කියන හිතන එක්කෙනෙක් තමන්ගේ වචන වලින් මේක කියන්නේ. ඒකට මට අදහසක් ගන්න පුළුවන් කට්ටිය කාලා නිදිමතේද ඉන්නේ එහෙම නැත්නම් අවබෝධෙන්ද ඉන්නේ කියලා. කලා නිදිද නැත්තම් මං කින්දේ තේරෙනවද කියලා. හරිම අමාරුයි පොතක ලියන්න ගියත් හරි අමාරුයි කියන්න ගියත් හරි අමාරුයි. භාවනාදී නමුත් මේක තේරුම් ගත්තේ නැත්නම් අපි මොකක් හරි පැත්තක් ගන්න. පැත්තක් ගත්ත ගමන් කොට උනවා. ඒක මේ විනාඩියක් අපිට මයික් එක ගෙනත් දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ හැම අරමුණකට ඇලීමක් ගැටීමක් නැතුව අපි නිසත් මේ ඇලීමක් ගැටීමක් නැතුව ඉන්නවනම් ඒක දෙපැත්තකටම නැතුව ඉන්න එක හොඳයි. ඒක ඇත්තටම අපි පිළිගන්න නමුත් අරමුණක් නැති තත්ත්වේ එනකොට අරමුණක් තියෙනකොට ඒකට උපේක්ෂා කරන්න කොහොම මෑනිය සුද්ධ කරේ. භවනා ලෝකේ තියෙන අරමුණක් නැති තත්ත්වයක්. අරමුණ නැත්තත් විඥානට්ඨීතියක්. ඒ විඥානේ ලඟුම් ගන්න පොලක්. ඒක ටිප් පොලක්. ඒක සමතුලිතතාවයක්. ඒකට කොහොමද අපි කටයුතු කරන්නේ? අරමුණක් නැති තත්වයට අපි ගිහිල්ලා ඒකේ පටල වුණාට පස්සේ තහවුරු කරගත්තට පස්සේ ඒකේ තින්න පුළුවන් කියන එක ඒක නිවනට බාධා නොවීම පිණිස කුමක්ද මොකද්ද අපි ගත යුතු පිළිවෙල? උපේක්ෂාවෙන් ඒ කියන්නේ අරමුණ නැති తত্ত্বය පිළිබඳ උපේක්ෂා වෙනවයි කියලා කියන්නේ ආයේ ඒක කඩන්න තියෙන එකම දේ තමයි ආයෙත් අරමුණු බාර ගන්න තැනට යන්න ඕන. අර මෙතෙක් අයින් කරපු එක ආයෙත් ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා අරමුණු නැති කිරීම නෙවෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ අරමුණු තියෙන එකට ගහන්න අරමුණු නැති එක ගන්න අරමුණු නැති එකට ගහන්න අරමුණු තියෙන එක ගන්නවා අරමුණු વિશે පක්ෂග්‍රාහීත්වයක් නැතුව නේව සංඥා නා සංඥා කියන මට්ටම සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති මට්ටමට ගිහිල්ලා මේක තමයි භාවනාවෙන් යන්න පුළුවන් අන්තිම තැන කියලා. එතෙන් ගියාට පස්සේ ਸਰවඥාන්සික විස්තර කරනවා ඒ චූලසුඤ්ඤත සූත්‍රයේදී ඒකට ආනන්ද ස්වාමීන් අහනවා යම් කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේ මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් ඇති අත්වේට එහෙම නැත්නම් අරමුණු වරින් වර එනවා ආය නැති වෙනවා ආය එනවා ආය නැති වෙනවා අnder තත්ත්වෙට ගිහිල්ලා ඒක උපේක්ෂා වුණොත් නිවන් දකින්නද කියලා. ඒකට සර්වඥාන්සේ කියනවා සමහරක් නිවන් දකින්න සමහර නිවන් දකින්නේ නැහැ කියලා. ඥානදාමතුරු ඒක හරි ලස්සන අපි වෙනින් අහනවා ඇයි ස්වාමීන් වහන්සේ එතෙන්ට ගියාට පස්සේ කෙනෙක් නිවන් දකින්නේ කෙනෙක් නිවන් දකින්නේ ඒ தත්ත්වෙටත් ආසාවක් එන්න පුළුවන් කියලා. ඒ මම මේ මං ඉන්නේ මෙන්න මේ මට්ටම කියලා ඒකටත් ආසාවක් එන්න පුළුවන්. ඒ ආසාවත් යන කම්ම නැත්නම් ඒක සිද්ධි වෙන කම්ම ඒක වශී වෙන කම්ම ඒක හුරු වෙන කම්මකේ භාවනා කරන්න ඕනේ. ඒක ඒ වෙලාවේදී භාවනා කරනවා කියන එක එච්චර අමාරු නෑ ඉබේ සිද්ධ වෙනවා. හැබැයි මතියක දෘෂ්ටියක එහෙම නැත්නම් සංකල්ප වල හිර වෙන්න පුළුවන්. ඒ නිසා අරමුණු එන යන කිසිම දෙයක් නතර වෙන්නේ නැහැ නිකන් වාසේ පලා මේ වාතේ පාවෙන දූවිලි වගේ තියෙන අරමුණු. ඒක පිළිබඳවත් ආසාවක් කරන්න නැතුව සතිය විතර සතිය විතරක් පවත්තමි. ඒක සතියට වැඩි එහාට යනවා. ඒකෙදී මේ විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං මඩනිසා ගන්න පස්සේ. එතකොට සතියත් අරමුණක් වෙනවා. සතිය එනවා පේනවා යනවා පේනවා. එතකොට සතිය ගියයි කියලා කනගාටුකුත් නැහැ. සතිය ආවයි කියලා සතුටුකුත් නැහැ. සතියත් අරමුණක් විතරයි වෙලාවේ. වේදනාව වගේ. ශද්ධාවත් එහෙමයි. ප්‍රඥාවත් එහෙමයි. සමාධියත් එහෙමයි. ඒව එනවා යනවා. ඒ ආවට ගියාට මම කියාගන්නෙත් නෑ, ඇඟි දාගන්නෙත් නෑ, සතුටු වෙන්නෙත් නෑ. ඉතින් ඒක උපේක්ෂාව කියලා බොජ්ජංග වල අන්තිමට පෙන්නනවා. උපේක්ඛා සම්බොජ්ජංගං කෝපික වේ භාවේති විරාග නිසිතං විරෝධ නිසි විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පඤ්චසකාන් පසේ. උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න කියන බොහොම විවේකීව. ඒක එන්නේ ආදෙන් යන්නේ පළච්චාවයි. විරාග නිසිතං උපේක්ෂාවටවත් රාග නොකර නිරෝධ නිසිතං උපේක්ෂාවත් නිරුද්ධ වෙන වෙලාවල් එනවා. ඒ කියන්නේ අපි පක්ෂග්‍රාහී වෙනවා. ඒ ගැන කනගාටු වෙන්න එපා. ඒකත් අර්ථේ ප්‍රතිපත් මේ ප්‍රත්‍යুৎපන්න දේ පටිච්චසමුප්පාදයේ මේකත් අතාරින්න වෙනවා කියලා. ඒක අමාරුයි කියලා දෙන්න. ඔය මයික් එක පොඩ්ඩක් කරන්නකෝ. Thank you. ගෞරවනීය ස්වාමීන් වහන්ස සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මට මේ නිතර නිතර සිද්ධ වෙන සිද්ධියක් මේක. මම මේ බස් එකේ යන්නේනකොට වැඩිපුර යන්නේ ඉස්සරහා සීට් එකේ ඉඳ ළඟ ඒ ඩ්‍රයිවර් මහත්තයා ළඟට පිටිපස්ස තියෙන සීට් එකේ අයිනා මොන අයින් නැත්තම් මැද්දේ. ඔහොම යනකොට මම යන්නේ මේ සාමාන්‍ය භාවනා මේ යෝගී වගේ හිත හදාගෙන හදාගෙන යනකොට මට තේරෙනවා දැන් නිින්ද ගිහිල්ලා වයි කියලා. නමුත් නිින්ද ගිහලා නැහැ, ඔළුව ගැස්සෙන්නේ නැහැ, කඩා වැටෙන්නේ නැහැ. ළඟ එක්කෙනා ගැඟි හැප්පෙන්නෙත් නැහැ. හොඳට සිහිය තියෙනවා. නමුත් නිින්ද ගිහලා වගේ ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට මට හරි සතුටක් දැනෙනවා. මේ කොන්දොතන මහත්තයා කතා කරන වෙනවා. බස් එකේ සද්දය ටිකක් ඇහෙනවා. ඒ වුණාට මට සතුටක් තියෙනවා. එහෙම එහෙම ගිහිල්ලා බස් එක නවත්තලත් බස් එක නවත්තනකොට මට දැනෙනවා නවත්තලා කියලා නමුත් මට අර නිින්ද ගියා වගේ තියෙනවා මම පුදුම සතුටකින් ඉන්නේ එහෙම ඉන්නකොට අන්තිමට ඇවිල්ලා බස් එක නවත්තන තැන අන්තිමට නවත්තන තැනින් මම එතනත් ඒ සතුට විඳිනවා විඳගෙන ඉන්නකොට ළඟ ඉන්නේ ඉන්නේ කෙනා හෝ නැත්තම් කොන්දොත් මහත්තයා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ නැගිටින්නේ නැද්ද මේ යන්නේ නැද්ද මට hina ගිහිල්ලා මං hina ගිහිල්ලා අද ගන්නවා ඕගොල්ලෝ ඒ අර කොහොමද සතුටක් තියෙනවා මම බහැලා එනවා. කිසියම් මට මොකක්වත් මේ අසතුටක්වත් සතුටක් නැඹට සතුට තියෙනවා අර මේ විඳව විඳනේ. එහෙම එකක් මට තියෙනවා. ඒතකොට තමයි බහින්න ඕන තැන පහුවෙලා ගිහිල්ලා. නෑ නෑ එහෙම නෑ. එහෙමත් වෙන වෙලාවක් තියෙනවා අර මේ මොකද්ද මේ අම්පිටේට යන අන්තිම බස් එකේ නුවර රෑ හතරට විතර යනකොට හොඳ ඩෝපර් කෙනෙක් යනවා. ඌ කවුරු හරි බහින්ද එන්න හිටියත් නැතත් බෙල් එක ගන්නවා. ඉතින් කවුරු හරි බැස්සම බහින එක නරම සා බොහොම ස්තුතියි කියලා යනලුඹ ආටත් බෙල් එක ගන්න ඌ බෙල් එක ගන්න. ඒක තැනකදී බෙල් එක ගහවලු කවුරුත් බහින්නේ නැතිලු. ඉතින් ඩ්‍රයිවර්ලු කවුද ඌ බෙල් එක ගහුවේ කියලා. ආ එහෙනම් මම බහින්නම් කියලා බැස්සම. ඌට යන්න ඕන තව ඈත. අනිතර බෙල් එක ගහුවා ඒ බහින්න ඕන දැන් බැස්සා. ඒ වගේ මට මට දැන් මෙතන ගමන අවසානය කියලා තේරෙනවා. නමුත් මට අර මේ ඉන්න මොහොතෙන් මට නැගිටින්න හිත දෙනවා. ඒ නිසා අපි මේ මේ තියෙන දේ නැති දේත් එක ගලපන්න. නැති දේ ඇති දේත් එක ගලපන්න ඕන. මේ දෙක අතර ගැළපීමක් මිසක් අරමුණ නැතිවීමකින් නිවන් දකින්නවා කියන එක නෙවෙයි තියෙන්නේ. අරමුණ තිබුණාට ගණන් ගන්න. හැබැයි අරමුණ නැති බවකුත් තියෙනවා. අරමුණ මොකක්වත්ම ඒකත් නෙවෙයි නිවන කියන්නේ. එනවා අකින්චඤ්ඤායතන නිවනක් වෙනවා. මෙන්න මේකෙදී ඒ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් එන කොයි එකද? නිලුම්පතේ දාපු වතුරු කඳුල වගේ නිලුම්පත උඩ තිබුණට තරවිලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. සර්වඥාන්සේ බුද්ධත්වේ පාර්ථ ලබන්නේ ඉස්සලා දවසේ රාත්‍රියේ අසුචි කන්දක ඇවිදින හීනයක් දැක්කා. සර්වඥාන්සේ කන්ද ගිහිල්ලා ආවා ගෑවිලා නැහැ. අසුචි කන්දක ඇවිදින්නේ ගෑවිලා නැහැ. ඒ නිසා මේ ලෝකේ හිටියට මේක අසුචි කන්දක්. තමන්ට ඕනේ මේක හදන්න ඕනෙත් නෑ මොනවත් කරන්න ඕන උඹලට ඕන නම් ගාගනිලා. හැබැයි මම ගාගන්නේ නෑ. ගාගන්නේ නැත්තේ මොකද? අරමුණු තිබුණා ඒක අරමුණට ද්වේෂිකුත් නෑ. අරමුණු නැතිම හුස්තනට ආවයි කියලා ලොකු කනගාටුවකුත් නෑ. මේ දෙකේ එකිනෙකාට මාරු කරන අරමුණක් ආපෙලා කියන ඕමුණත් ඒක නැති වෙනවනේ ඉවර වෙනවනේ. ඉවරන් පස්සේ කිනෝ කොච්චර ඉවර වුණා තා එකක් එනවනේ. ආන්න මේ දෙක අතර තියෙන උපේක්ෂාව. ඇති හරි අමාරුයි පොතකට දාන්න හෝ සූත්‍ර පිටකයක දැක් ගන්න හරි අමාරුයි. සුත්‍රජානංශය සඳහන් කරන්නේ අලත්තං යදිදන් සාදු නාලත්තං සුන්දරාමිති. උබයේනේව සෝතාදී රුක්ඛංව ප්‍රතිවත්තති. සුත්‍රජානංශය සඳහන් කරනවා ගහක් ළඟට ඵලයක් අපේක්ෂා කරගෙන gediyak අපේක්ෂා කරන මිනිසෙක් යනවා. ඉතින් තමයි බඩගින්නට gediyak ලැබුණොත් අලත්තං යද්දන් සාදු හොඳයි. ලැබුණොත් හොඳයි. නාලත්තන් සුන්දරාමිති නැති උනායි කියලා ඉතින් ගහත් එක රණ්ඩු කියන්නේ. ඒත් සුන්දරයි. පුබියේ නේව සෝතාදී. දෙකේදිම ඔහු තාදී ගුණය පෙන්වන රුක්කංග ප්‍රතිවත්ති ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ ආපහු එනවා යාළුවෙක් ළඟට ගිහලා මොනවද දුන්නේ නැත්නම් අපිට තරහ යනවනේ ඌ තියාගෙන දුන්නේ නැහැ කියලා ගහක එහෙම එකක් නැහැ ඒ වගේ තමයි පින්දපාත වදින සංඝයාට එක ගෙදරකින් බුරියානි පූජා කරනවා අනිත් ගෙදරින් ගෙන මොකුත් නැහැ. ඒක දෙන්නට මේක ගාන තියෙන්නේ බයි. මේ බුරියාන පූජාවකට වඩා දීල සත්ත්ව නිදුක් කෙත්තා නිරෝග වෙත්තා ස්වර්ගයට යත්තා කියලා නැති එක නැද්දකින් විතරක් කියන්න බෑ. ලැබුණා ඒ සපයි. නොලැබුණා ඒ සපයි. ඉතින් මේ தත්ත්වයේ කවුරු කිසිම ආගමක විස්තර වෙන්නේ නැහැ. විතර කරන්න බෑ මේ අපේ මනස තර්ක මනස සම්පූර්ණ විනාශ වෙලා යනවා. තර්කයට අල්ලන්නත් බෑ. ඒක නිසා මෑනියෝ කෙන්දිරි ගෑවට චරිචුරු ගෑවට කරන්න දෙයක් නැහැ. අරමුණු නැත්තත්තර ගියාට පස්සේ අරමුණු තියෙනක හොඳයි කියලා කියන එක ඒකත් කියන්න බෑ. කවුරු හරි කියනවා නෑ මේක ඉන්න තැන ඉඳලා නැති වෙන තත්ත්වය හොඳයි කියලා ඒකත් ස්ථිර හොඳක් නෑ ඒකේ. ඒකත් ගන්න විකල්පයක් විදිහට ඒ නිසා අරමුණු ඇත්තේ උනත් නැත්තේ උනත් දෙකේදීම తాදී ගුණය කියලා බුදුහාමර මේක සඳහන් කරා. తాදී කියන්නේ නොසලෙන මනස. කම්පන වෙන මනස. සැපක් ලැබුණයි කියලා හෝ දුකක් ලැබුණයි කියලා කම්ප වෙන්නේ නැහැ. වැරදුණයි කියලා හෝ හරි ගියයි කියලා කම්ප වෙන්නේ නැහැ. නින්දාවක් ලැබුණා කියලා හෝ ප්‍රශංසාවක් ලැබුණා කියලා කම්ප වෙන්නේ ආනී මනස මේ මේ manuss ලෝකෙට අයිති මනසක් නෙමෙයි. මේකේ තියෙන්නෙම සැප හොයන මනසක් නෙමෙයි. මේකේ තියෙන්නෙම ලාභ හොයන මනසක් නෙමෙයි. නමුත් හොඳ නැතිම තැනට ගිහිල්ලා පුරුදු කරාට පස්සේ ඇති උනත් නැති උනත් දෙකේටම ඒ తాදී ගුණ ඇතිකරි ඇතිකිරීම පිළිබඳව සූත්‍ර රාශියක සාකච්ඡා කරලා තියෙනවා. ඒක මේ ගිවන් කරලා කරලා කරලා අන්තිමටම ගිවන් වුණාට පස්සේ තමයි ඒක පිළිබඳව මේ බුද්ධ මතය ලෝක විග්‍රහය දැනගන්න පුළුවන් වෙන්නේ මේ වීතික්‍රම කෙලස් පරිඋත්ථාන කෙලස් තියෙන තැන් වල හරි අමාරුයි. ඒක යන්න ඕනේ අනුසය කෙලස් මට්ටමටම ගිහිල්ලා 100ට 100ක් නැතිවීමක් වෙනවා පරිණිරවාණයදී. සෞපදේශ නිර්වාණයේදී තාම ඒට මෙහෙට මාරුව තියෙනවා මේ මේක උනොත් මේකෙන් බේරෙන්න පුළුවන් මේක උනොත් මේකෙන් බේරෙන්න පුළුවන් ඒ සලායතන සම්බන්ධ සියලුම දුක්ගේ වංගවිරීම සිද්ධ වෙන්නේ සෞපදිශේෂ නිර්වාණ ධාතුවේ එතෙන්ට යනකම් සලායතන පැවැත්වීමේ යම් 10ක් පරිලාහයක් තියෙන එක ඉතින් අඩුම එතෙන්ද තමයි සාමාන්‍යයෙන් සෞපදිශේෂ වෙන්නේ නිර්පදිශේෂ වෙන තමයි ඒකත් ඉවර වෙන්නේ. ඉතින් එතකොට අනික් මිනිසුන් පිටුමම් පෑව කියලා කනගාටුවක් වුණාට ඇත්තටම නිවන ලැබෙන්නේ පරිණිරවාණයදී තමයි. එහෙම දන්නවනම් මම හිතන කට්ටිය එන එකක්වත් නැහැ භාවනාවකට මේක පරිණිරවාණයට ගෙනියන එකක් කියලා දන්නවනම් එහෙම මල්ල කචල් එක සෝන් පිටේට ගියා වගේ. කට්ටිය තියෙන්නේ නිවන් දැකලා පාටියක් දාන්න පුළුවන් වෙයි කියලා ලুকু ජයග්‍රහණයක් නේ ආවේ කියලා. ඒකට මම හිතන්නේ මෑණියගේ ප්‍රශ්නට මම උත්තර දුන්නයි කියලා මම මේ කිව්වේ විග්‍රහ කිරීමක්. මේ විදිහට යනකොට අපේ හිත නැතිවීමට ප්‍රිය කරන එකන අරමුණට වෛර කරනවා. අරමුණට ප්‍රිය කරන එකන නැතිවීමට වෛර කරනවා. ආන්න ওই දෙක නැතුව මේ දෙක විසෙහි දැක්කේ නෑ වාගේ, ඇහුනේ නෑ වාගේ, දනුනේ නෑ වාගේ, ඥානේ නැතුවා වාගේ මලමිනියක් වගේ කටයුතු කරන්නයි උත්සාහ කරන්න වෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. අතිපෝජනීය සාමින් වහන්ස මා අවුරුද්දක පමණ සිට භාවනා කරන අයෙක්මි. දිනකට අවම වශයෙන් පැය දෙකමාරක්වත් පරයන්ක භාවනාව සඳහා යොදවමි. ඉතිරි කාලයේද හැකිතාක් සතිය වැඩිවීමට පුරුදු වෙමි. දැන් මා වාඩි වූ සැනින් ආනපානයද කයද නොදැනී යයි. නමුත් කයෙහි ඊටාම සියුම් සංඥාවක් එනම් මා නොමරී ඇති බව පමණක් අත්විඳී. සිතට අරමුණු පැමිණීමද ඊටාම අඩුයි. ඉඳ හිට අරමුණු පැමිණියත් ඒවා දිගු කාලයක් නොපවතී. එකම සංඥාවක භාවනා කාලයේ පුරාම පවතී. සමහර අවස්ථාවල මා ඉන්නේ කොහෙදයි කියාවත් නොදැනේ. එම හැම විටම සතිය පෙරටු කරගෙන සිටීමට උත්සාහ ගනී. මගේ ගැටලුව නම් මාගේ මෙම භාවනා தত্ত্বය දැනට මාස දෙකක පමණ කාලයක් පුරා එක ලෙසම පැවතී. ඉන් ඉදිරියට නොයන්නේ මන්දයි විටක පසුතැවීමක්ද ඇතිවේ. මා නිවසේ සිටින විටදීද වැඩ කරන ස්ථානයේදීද පන්සිල් රකිති. නිස්සරණ වනයේ තුලදීද අටසිල් නොකඩා මෙතෙක් දිනක් සිටිමි මාහට කරුණාවෙන් උපදේශයක් දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි අන්තිමට ගියාම ඉතුරු වෙන්නේ මේ සංඥා විතරයි. සංඥා ලේසි ඉතුරු වෙනවා ඇත්තේද නැත්තේද කියන එක. ඉතින් එතෙන්දී තියෙන සංඥාව නම් හුදු දැන ගැනීම සඳහා කරපු සලකුණු තැබීමක් පමණයි නං. ඒ තිබුණත් එකයි නැතත් එකයි. එනිසා මේ සංඥා මට්ටමට ගියාට පස්සේ විතරයි කෙනෙකුට මනෝපොබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය කියන එක අත්විඳින්න පුළුවන්. මේ සංඥා සියල්ල මනස පූර්වංගම කරගෙන තියෙනවා. මනෝමයයි. මනෝ මනස පූර්ණාංගම මනස ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඒ ඒව රණ්ඩු කරලා ගත්ත සංඥාවක් ගන්න. ඒ නිසා ඒ සංඥා පිළිබඳව අනුසයක්වත් ආසාවක්වත් නැතුව ඒ මට්ටමේ හිත පවත්නවා නම් පවත්ත ගන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ අඩුම කෙලස් මට්ටමක හිතපවත් ගන්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා සංඥා නිදානානි පపంచ සංකා. සංඥාවකින් පමණමයි යෝ කටකතන්තර ගෙතේ. වල්පල්ල හැලි දෙද පිළි තියෙන්නේ. එහෙම නැත්නම් වාග් බහුල්‍ය මේ වටලවගත්ත සංඥාව නිසා. සංඥාව ඉතාම අඩු නම් ප්‍රపంచ කිරීම හරි අඩුයි. ප්‍රపంచ කළ ලබා ගන්න දෙයක් නැහැ මොකද ලැබෙන්නේ සංඥාවක් විතරයි. අවසාන වශයෙන් ලැබෙන සංඥාවක් විතරයි. ඒ නිසා සංඥා විරත්තස්සන සම්තිගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මොහා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසු තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකයේ කියලා බුදුන් සඳහන් කරනවා. සංඥා විරත්තස්සන සම්තිගන්තා. මේ වගේ සංඥාවල් පිළිබඳ විරත්ත හිතකින් බලන කෙනාට කිසිම ගැටලු ස්ථානයක් එන්නේ නැහැ. තීන හරියක් ලෝකේ තියෙන සංඥා ඕකට මොකටේ රණ්ඩු කරන්නේ? පඤ්ඤා විමුක්තසන සම්තිමෝහා. මේ ප්‍රඥාවේ විමුක්තිච්ච මනුස්සයාට මොහේ ලගගන්නේ. සංඥාංච දිට්ඨින්ත යේ අග්ගහේසු කවුරු හරි මේ සංඥාව ඇල්ලුවොත් දික්ටි වශයෙන් ගැල්ලුවොත් තේ ගැට්ටයන්තා විචරಂತಿ ලෝකේ ගැටි ගැටි යනවා ලෝකෙත් එක්ක. දිග්ගටම ගැටෙනවා. ඒ මනුස්සයා ගහක් ගලක හරි යප්පුනොත් ගැටෙනවා. මොකද මේ සංඥාව පටලවා ගන්න. මේ නිසා මේ ගැටෙන්නේ අපි සංඥාත් එක්කයි කියලා. ඒ තරමට යනකම් ඥාන කියන්නේ සංඥග්ග කියන වචනය පාවිච්චි කරන පොට්ටපා සූත්‍රයේ ගිහිලා ගිහිලා ගිහිලා සංඥාවේ යන්න පුළුවන් අගටම ඒක ඔය භවග්ග භවංග කියන පදවලට වැරදි අදහසක් දෙන්න මුල් වුණාද කියන වචනයත් සරච්චන්ද මහත්තයා පොතේ සඳහන් කරලා තියෙනවා භවග්ගයට යනවා භවග්ගය කියන්නේ සංඥග්ගේ සංඥාව ඉහළම කෙළවරට ගියාට පස්සේ මේ ඔක්කොම ඒකට මේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනම නිකායක් තියෙනවා. ඒ නිකායේ පෙන්වනවා අපි මේ මේ ලෝකේ කියන්නේ විඤ්ඤාතිය. මම විසින්ම අවා ගන්න ලද්දක්. ඉතින් ඕකේ හොඳ නරක බලන්න යන්න එපා. මේ හීනක කොයිද හොඳ නරක. ඔබ විසින්ම අවා ගන්න ලද්දක් තියෙන මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමය. ඉතින් අපි එහෙම කියන්නේ නැතුව මේ ලෝකේ නිට්‍ය කරගෙන කරන සම්ඩුව මේ සංඥාව දෙයක් කරගෙන කරන සම්ඩුවක් වගේ. බුදුජානනාංශ පෙන්වන්නේ පොඩි ළමෙන්ගේ වාලුකා ක්‍රීඩාවක් වගේ. සෙල්ලංගයක් හදාගත්ත පොඩි ළමෙක්. ඒ සෙල්ලංගෙට සලකන්නේ මහාගයක් වගේනේ. ඒකේ සෙල්ලමේ හැටි. ඉතින් අම්මටත් කතා කරනවලු සෙල්ලංගේ විවෘත කිරීම උත්සවයට අම්මා යනවා ඉතින් ගියාට අම්මා දන්නවනේ මේක මේ පොඩි ළමෙන්ගේ සෙල්ලංගයක් කියලා. හැබැයි නිකමට හරි අම්මා ගොළුව වැදලා වැටුනොත් එහෙම වහලේ බිම කිරිවෙන් තමයි. පොඩි උණ්ඩේක ලොකු දෙයක්. මෙහෙම සෙල්ලම් කරලා බුදුරජාණන්සේ කියනවා වැඩිහිටියන් අතින් කැඩුනොත් එහෙම මැරෙන්න ගෑ ගන්නවා කේ ගන්නවා. මොන් සෙල්ලම් කරලා ඉවර වෙලා යනකොට උම්ම කඩලා දාගලු යන්නේ. ඒක නිසා කියනවා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගිය දාගෙත ගිනිලා තැවෙන්නේ මේ ලස්සනට අනාගත ශරීරේ චිතකේ ඉන්න ඉවර වෙන්නේ එක්ක පොල්ලේ වල්ලනවා, එක්ක ගින්නට දානවා, එක්ක වතුරට දානවා. එක එක්කත් නැන්නේ හදලා ඉතු කරලා ගියේ. කන්දේ ගෙදර නයිද කියන්නේ පංචස්කන්ධේ ලොක්කට කියන නම. විඥාණයට කතා කරලා කියනවා කැදින කිවල් ඔබ මොකටද හදන්නේ මේ සංඥාව දින දේවල් ළඟන සිල්ලංගේවල් හදනවා කියන එකට ඕකට මහගයක් කරගන්න ඕනේ නෑනේ සිල්ලංගේ හදපන් ඒක ප්‍රශ්නයක් නෑ ඒක ළමා ක්‍රීඩාවක් ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ ඉතින් ඒ නිසා මේ රිට්‍රීට් එක කරනකොට කට්ටියට මොනව වෙයිද කියලා මට විශ්වාසයක් නැහැ. කරකවලත් ඇරියා වගේ වෙයි. හැබැයි මට ෂුවර් බොඩි මෑනියුස් ඉදලා නම් මොනවත්ක්ම වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ නේද? බොඩි මෑනියුස්. මොකක් පැටලෙන්නේ දැන් නැහැ නේ. ඒ නිසා මේ සංඥා පිළිබඳ මේ තියෙන ප්‍රශ්නේදී අපි එකතු වෙලා සාකච්ඡා කළොත් අපි ටික අර මේ ලෝකේ කාටවත් මේක අදාළ නැහැ. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලිය. අපිට විතරයි මේක ගෙවම් කරන්න ඕනලා තියෙන නිසා ගෙවම් කරගෙන යනකොට පුළුවන් තරම් ගෙවම් කරන්නයි. හැබැයි මේ ගෙවම් වෙච්ච தත්ත්වේ නැවත ලැබේවා කියලාත් පශ්චාත්තාපයක් නොවන තැනට යනවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය නායක ස්වාමින්වහන්ස පරියංක භාවනාවේදී මූලික අරමුණ ලෙස පිම්බීම හැකිලිම බලමි. <clears throat> පෙර දිනවල ඒ දැනුද දැනුණද දැන් එම අරමුණ ප්‍රකට නැත. සතර දැනෙන නිතර දැනෙන සියුම් කායික දැනීම් තද ගති, සැහැල්ලු ගති, ශරීරය තුල පෙරලෙන කැරකෙන ගති, ශරීරයේ වෙනත් ස්ථානවල පිම්බෙන ස්වરૂපාදිය දේශ විමසීමෙන් බලා සිටිමි. ඒවා ඒවා ඊතා වේගෙන් ඇතිවෙමින් නැතිවෙමින් තැනෙන් තැන දුවයි. සියුම් ලෙස පිම්බීම හැකිලිම දැනුන්ද, ඒ වරක් දෙවරක් දැනි යටපත් වී ශරීරයේ දැනීම් කරා සිටයයි. මෙසේ පැය දෙක තුනක් හෝ එකම ඉරියව්වෙන් සිටිය හැකි බව හැඟේ. සතිය ඇත. ඒ අතරතුරා සිතට එන බාහිර අරමුණද ශබ්ද සිතුවිලි මතකයන්ද નિરાයාසයෙන් මෙනෙහි වේ. ඇතැම් සිතුවිලි වල මදක් නවතින අවස්ථාද ඇත. නායක ස්වාමින් වහන්ස ඇතැම් භාවනා පැයවලදී සිත මූලික අරමුණ සොයන නිසා අසහනයට පසුතැවීමට හා කලකිරීමටපත් වෙයි. මුළු පරියංකය තුලදීම මූලික අරමුණ අරමුණු නොවුනාට කමක් නැද්ද? කරුණාවෙන් හා අනුකම්පාවෙන් මාහට උපදෙසක් ලබා දෙනමින් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. අපි අරමුණ ගන්නේ සතිය පිහිටවන්නේ නැත්නම් සතිය ස්ථාවර කරගන්නේ අන්තිමේ සතියත් නැති වෙනවා. ඒක මාචී සයිඩෝ සංසේ සඳහන් කරලා තියෙනවා සතියත් වැටෙන්නේ දුක්ඛ සතියේ. මේ ආයාසයෙන් වඩාගත් සතියත් ගෙවෙද්දී නැති වෙද්දී නිරුද්ධ වෙද්දී කම්පන වෙන තැනට යන්න ඕනේ. එහෙමනම් ආනපන ගැන කොමන කතාවක්. නිසා ආනපන ගන්නේ සතිය වඩන්නේ ඒ ලැබෙන සතියත් කැඩෙනවා. ඒකත් දුක්ඛ සත්‍ය. ඒකත් අනිත්‍ය නම් ඒක තියා බලනකොට මේ මූල කර්මස්ථානය පිළිබඳව කෘත්‍ය එතෙන්දි වෙලා ඉවරයි. ඊට පස්සේ ආය ආවෝනේ නැහැ. වැඩේ වුණාට පස්සේ ආයෙ තියාගන්න ඕන කමක් නැහැ. ඒ නිසා ඒක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සැක තියෙනවා නම් ඒ පුරු පඬිස්සංශ හරියට නිකන් ගාබු දලිපියක් වගේ කෙනෙකුට කොයි වෙලාවක හරි භාවනා සැකයක් වෙනවනම් මූල කර්මස්ථාන හොයපන්. සද්ධාව නැති තාක්කල් මූල කර්මස්ථානේ හොයන්න. උතර තමන් තුළින් සද්ධාව ආවට පස්සේ ආය මූල කර්මස්ථානේ අවශ්‍ය වෙන්නේ අපි අම්මා හොයන්නේ තනින් කිරි බොන කාලේනේ. තනින් කිරි බොන්නේ නැත්නම් ඉතින් අම්මා ටිකක් ඈතට ගියාට ප්‍රශ්නේ නැහැ. ආහත්‍ය කිරි ආහත්‍ය තියෙන කන්නම් අම්මා පෙනෙන්නේ පෙනි පෙනීම ඉන්න ඕනේ. ආන්නේ වගේ ආනපානේ අවශ්‍ය කරන්නේ. තමන්ගේ හිතේ නිසක්ක භාවය ඇති වෙනකන් තමයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස ප්‍රථමයෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමද අවසර ප්‍රාර්ථනා කරමි. සක්මන් භාවනාව පැයකට ආසන්න කාලයක් සතිමත්ත සක්මනෙහි යෙදෙමි. සිත පිට ගියද ගිය බව දනමින් නැවත වම දකුණට සිත යොමු කරමින් සක්මන් කරමි. පරියංක භාවනාව පිම්බීම හැකිලීම. පැයකට ආසන්න කාලයක් සක්මනෙහි යෙදී පරියංක භාවනාවට වාඩි වෙමි. මුල් දින දෙක තුල සිත එක්තෙන් කර ගැනීමට මහත් වෙහෙසක් ගතිමි. ඉන්පසු දින රාත්‍රිය අතේ සිට 9 දක්වා කාලය තුල භාවනාවේ යෙදෙන විට සිතේ තැම්පත් ගති ගතියක් ඇති වී පිම්බීම හැකිලිම නොදෙනී සැහැල්ලු අවස්ථාවකටපත් විය. එදින සිට මේ දක්වා බොහෝ පරියංකවල එම தત્ත්වය තිබුණි. ඊයේ රාත්‍රියේ පරියංකයේදීත් අද පරියංකවලදීත් මෙම தત્ත්වය ඇති විය. මූල කර්මස්ථානයේ ගෙවි ගොස් කිසිවක් නොදෙනී යයි. ඉන්පසු නින්දකට යනවා වාගේ දැනි. ගැස්සී අවදි වෙයි. එහෙත් මට නිින්ද ගියේ නැති බව හොඳට දනිමි. වරින් වර පරියංක කාලය තුලම මෙම සිදුවීම වෙයි. තවද ශරීරයේ වෙනස් වීම හොඳට දැනේ. හිරිවැටීම්, තදවීම, හිස අත්බාහු වල උරහිස් වල යම් යම් චලනයන් සිදුවන බව දැනේ. අත් දෙක කවුරුන් හෝ තද කරන්නාක් මෙන් දැනේ. මේ සියල්ල දෙස හොඳින් බලා සිටීමේ. සිතවිලිද ඇතිව නැතිව යයි. ඒවා මතකයට දෙන්නේ නැත. පැයකට වැඩි කාලයක් පරයන්කේ සිටීමට හැකිය. දෙපා වල වේදනා දැනුණද ඒ අපහසුාවක් නැත. මේ භාවනාව මට දැනෙන ආකාරයයි. මට සුදු සුදුසු උපදේශයක් දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. මේ විදිහට ආවයි ගියයි කියලා සැලීමක් නැත්තට යනවනම් ඒක හරි හොඳයි. එතකොට අපි අරමුණුලින් සුවයක්තව පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නිසා මේ ඉස්සල්ලා ප්‍රශ්න වගේ ආනපානෙම තිබිය යුතුයි කියලා ප්‍රශ්නකුත් නැහැ. තමන් ඒ ඒ වෙලාවේ ඒ ඒ තැන මතුවෙන අරමුණට සම්පූර්ණ අලුත්ම නවම විදියට මුණ දෙන්න ඉන්නවා මිසක් අරක පෙනේවා අරක නොපෙනේවා කියන ප්‍රශ්න නැති වුණාට පස්සේ මතුවෙන මතුවෙන අරමුණේ ක්ෂණේ පාවිච්චි කරලා ඒ ක්ෂණ සම්පත්තිය තියාන භාවනාවේ පැවැත්මක් තියෙනවා සතිය පැවැත්මක් තියෙනවා එතකොට තේරෙන පටන් අර ගන්නවා ලැබුණයි කියලා කන සතුටක් ඕනේ නොලැබුණයි කියලා කනගාටුවක් නැති මට්ටමට යනවා නමුත් මේක ඉදිරියට තහවුරු වෙන්න වශී වෙන්න ගොඩාක් කල් යනවා ඒ කියන්නේ මේ දෙක දිහාම ලැබුණයි කියලා හෝ නොලැබුණයි කියන දෙක දිහාම සමසේ අරුණු මතුණයි කියලා හෝ නැතුණයි කියන කියන එකට වෙනසක් නැතුව සමසේ දකින්ද මේක හරි කියන සංඥාවෙන් බොහෝ කාලයක් පුරුදු කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින සක්මන් භාවනාව පය එසවීම යැවීම තැබීම ලෙස ඊතා සීරුවෙන් සතිමත්ව සිදුවිය. සක්මනෙහි කෙලවර සිටගෙන සිටින විට සිටින බව සිහියෙන් දකිමින් සිටගෙන සිටියෙමි. එහිදී මා දැස් වසාගෙන මොහොතක් කය සිටින ඉරියව්ව දෙස බලාගෙන සිටියෙමි. එම මොහොතේ හරියට වීමෝලයක වී අඹරන යන්ත්‍රයේ ඒ ස්විච් එක දැමුව විට ඒ යන්ත්‍රයේ පටිය කැරක කැරකී යන්නාසේ ඇස් ඉදිරියේ දැర్శණය විය. ඒ සක්මන තුලද සිදුවිය. ඒ ආකාරයෙන් සක්මන අනෙක් කෙළවරේදීද ඒ සිදුවිය. සක්මන පුරාවට මා සක්මන් කළද පාවෙන ගතියක් දැනුනි. කය සිත නොදැනීමටපත් විය. දැස් ඇරගෙන සිටියේද දැස් පිය වෙන ගතියක් මතුවිය. ඒ දැස් පියාගෙන සිටීම තුල මුළු ලෝකයේම හිස් බවක් දැනුනි. අවට ශබ්ද ඇසුණද ඒවා කම්බරේ වැදෙන බව පමණක් හැඟුනි. මේ මා අද දින සක්මන තුල අද්දුටු දෙයයි. මේ අද්දුටු දේ තුල භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදේශයක් කාරුණිකව බලාපොරොත්තු වෙමි. සියල්ලම අනායාසයෙන් සිදු වෙනවා. හැබැයි වෙනදට වැඩිය තද්ද අවධියකින් අප්‍රමාදයකින් ඒක දිහා බලන්න. සියල්ලම කිසිම දෙයක් චේතනාපූර්වක වෙන්නේ නැහැ. එතන අර කලින් ගත්ත චේතනාවේ ඇවිදිනවා හොල්මන. නමුත් ඔක්කොම අනායාසයෙන් සිදු වෙනවා. අනායාසයෙන් සිදු වෙනකොට හැම ක්‍රියාවලියක්ම අවුලක් නැහැ. අවුල තියෙන්නේ ආයාසයෙන් කරන සිද්ධිවල විතරයි. චේතනාවල විතරයි. ලෝකයේ සිදු අනායාසයෙන් සිදුවෙන කිසිම දෙයක් අතර ගැටුමක් නැහැ. නිසා මේ ලෝකෙට අනායාසයෙන් යnderලා බලන්න හිටියොත් කවදාකවත් ගැටුමක් වෙන්නේ නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා ඒකට කියනවා ඝර්ෂණේ නැති මාවතක් කියලා. ලස්සනට ඒවා සිනිද්දා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා තියෙනවා සිනිඳු තෙල් ධාරාවක් වගේ ඉරියාපතේ යන්න පටන් ගන්නවා. මේකට මමයේ ආවොත් මහන්නේ ආවොත් තෘෂ්ණාව ආවොත් අන්න මේ චේතනාවක් ආවොත් අවුලයි. අනේ අවුල් වෙන්නේ නැතුව අනායාසයෙන් වෙන්න ඇරලා යන්න. එතකොට ශරීරය නිකන් අවුරුදු 6ට අඩු පොඩි බබෙක් වගේ. බොහොම විවේකී වෙන්න පටන් අර ගන්නවා. කරන දෙයක් නැහැ. හැබැයි කරන දේ 100ට 200ක් අවදියෙන් බලන්න. ඒක පුරුදු කරන්න පුළුවන් දරන. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ස්වාමින් වහන්ස ගිය ආත්මයේ සෝවාන් සකු르දාගාමී උතුමන් වහන්සේලා මේ ආත්මයේ දැනගන්නේ කෙසේද? ආයි අමාරුයි අල්ලගන්න මම ලොකු සාන්තිකමත් ඇහුවා ලොකු සාන්තිකෝ ත්‍රිපිටකයේ කිසිම තැනක එimhe සඳහන් සිද්ධි නෑ කියලා. මොකද කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතේ ලියලා තිනවා මම ගිය ආත්මේ ඉඳලම සෝවන් කියලා. මම ඉපදිනකොටම ඒකට ජාතසෝතපන්න කියන නම දාලා තිබුණා. ඒකෙන් තමයි ලොකු සංසතිය කියලා ඇහුවේ. ඉතින් ලොකු සංසතිය කිව්වා මම ත්‍රිපිටකේ වෙන්තැන් වල සඳහන් වෙලා නැහැ. ඒක නොවෙන්න බැරික මොකුත් නැහැ. මොකද සෝවන් ට්විච් එකේ හත්වරයක් නැවත උපදිනවනේ. ඒක බුරුමේ තපිකන්සෑඩෝ ලියලා තිනවා. ඒ රටේ හරියට මාළු කනවා මේ පොඩි වතුර පාරක ඉතියත් මාළුවෙක් බාගෙන කනවා. බෞද්ධ කිව්වට ඉතින් ඒ සමහර ළමයි ඉන්නවලු ඒ පොළට ගෙනියපහම මාළුවෝ ඉන්නවා පණ පිටින් ඉන්නේ. අර කාවයිය කියන සතා මැරෙන්නේ නැහැ උඩ තිබ්බහම. කවුරු හරි ඉල්ලනකොට අරගෙන වල බෝතලින් ගහන ඔලුවට ඒකල දෙනවා. එතකොට මැරෙනවා. නැත්තම් පණ. ඉතින් ඒ සමහර ළමයි ඉන්නවලු ඒ ළමයින්ට සල්ලි දීලා කිව්වොත් එහෙම තාත්තා ගිහිල්ලා මාළු ගෙනින් කියලා උට ගේන්න බැරිලු. අරක තියා බලන්න බැරිලු. මේ පව දිහා බලන්න බෑ. ඒ නිසා ඌ සල්ලි අරගෙන ගෙදරින් පැනලා යනවා. මේ ජාත සෝතාපන්න ළමයි වෙන්න ඇති කියලා ඒ තපිකන් සාඩු කියන උන්ට ඒ අර මාරුව විකුණන ඉස්සලා ගහලා දෙන එක බලන්න බැරි නිසා පැනලා යනවා. පණ්ඩිස්වාංශ ලියලා තියෙනවා ඒ පිනා කියලා කොල්ලෙක් හිටියලු. ඒකට සාත්ත මාළු අල්ලලා මාළු ටික පණ බෙදින් දෙනවලු ගෙත ගිනියපන් කියලා. ඒක යනකොට මගදී වැල ලියලා බෙල්ලට දාලා යනවා. තාත්තා ඇවිල්ලා හොඳටම ගහනවලු. අච්චර මහන්සිලා අල්ලගත්ත මාළු ටික නලිය නලිය ඉඳද්දී මාළු ඇල පටලවල තියෙන්නේ. අර ඒ කවල මාළු ටික වෙලට දාලා ගෙදර යනවා. ඌට බැරිලු මේ අර මාළුවා මැරෙනවා දකින්න. ඉතින් ඊව කියනවා ඒ තපිකංශය අඩෝ ඒ ගිය ආත්මේ ඉඳලම මේ পায়ට බවසා බයසා ලැජ්ජාව තියෙන. ඉන්න මට නම් ඒක පොඩි කාලේ තිබුණේම නැහැ. මම්ම මරලා තියෙන සත්තු. මම මම ෂුවර් නම් ගිය ආත්මේ සෝවන් වෙලාද නැහැ කියලා මට ඒකෙන් ෂුවර් එකක් ආවා. මේ අනිත් එකට මාත්ව ඇවිදිනකොට බලනවා අඩු ගන්න. මේ ආත්මේ සෝවන් වෙච්ච එක්කෙනෙක් අල්ලගන්න මීටරයක් අවුවේ කියලා. මල්ටි මීටර් ගේනවා මම අර මීටර් මේ මීටර් තාම අවුන්නේ මට කොත්තුව ගහලා වල්ලා කියන්න මෙයා සෝවන් මෙයා සකදාගාම කියලා. ඉතින් අනුන්ගේ දීනි කිරිල පැත්තක දීලා භාවනා කරමු. ස්වාමින්වහන්සේ ඊයේ අහපු ප්‍රශ්නයකට මේ පිළිතුරු ලැබුණ නැහැ කියලා මතක් කළා. නැවත මතක් කරන්න කියලා කිව්වා. මේ ආනපාන සති භාවනාව කිරීමට මුලින් තෙරුවන් වන්දනා කළ යුතුමද කියලා ප්‍රශ්නයක් අහුවා ඒකට. ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් මෙතන නිකන් දෙන්නේ හින්දා කෙරුවට ප්‍රශ්නයක් නැහැ. ඒ කිසිම ඒක අත්‍යවශ්‍ය නැහැ. මූලික කමඨාන උපදේශවල ඒක නැහැ. කෙරුවයි කියලා දෝෂයක් නැහැ. ඒ නිසා මෙතෙන් මුස්ලිම් මිනිස්සෙක් ආවත් අපි කියන්නේ මේ අල්ලාහ් කියන්නත් එපා, බුද්ධං සරණං කියන්නත් එපා. වාඩිලා ආනපානේ කරන්න පුළුවන් නම් බාර ගන්න. මං හිතන්නේ මෑණිවරුගේම සාමුදුරේම කැමති නැති ඔය ඒකට. මම නම් කියන්නේ අපි ඔය අර සර්වාගමික රැස්වීමට ගියාට පස්සේ මේ ස්වාමි එහෙම නැත්නම් ඒ බිෂොප් කිව්වොත් මේ ශාලාව දෙන්නේ කියලා ඒ ඔක්කොමලා මේ කතෝලික ෆාදර්ලා විතරක් කට්ටිය යනගෙන ඇවිල්ලා භාවනා කරන්නේ. ඒත් බොහොම සතුටුයි. එතකොට අපි තේරුම් ගන්න යන්න කියන්නේ අපි කියනවා ආනපාන ධර්ණ යන්න සතිය සරණ යන්න අරවා කිරුවට දෝෂයක් නෑ තමන් කරන්නේ මොනම ආගමික කතාවක් කරනකොට අපිට ප්‍රශ්න නෑ ඔය සතිපාසල අපි ඉස්කෝල වලට කරනකොට අපි කවදාහකවත් ආගමික කතාවක් පිළිබඳව වර්ණ ගන්න යන්නේ අපි කියනවා වාඩි වෙලා ඉන්න බව දැනගන්න ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. ඒ නිසා ආනාපාන කියන්නේත් නැහැ. ධක්මන කියන්නේත් නැහැ. ඇවිදිනකොට සතිය පිහිටවීම. ඉඳගෙන ඉන්නකොට සතිය පිහිටවීම. ඒව කියන්න ගියාම පොඩ්ඩමයි කියන ආ ඔය කියන්නේ ආනාපාන කියන්නේ කියලා උන් අපිට කියන්නේ. මේ මෑනියෝ හිටියනම් මෑනියෝ කියයි අපිට. ඔය කියන්නේ ආනාපානනේ කියනවා. අපි කියන්නේ අපි කියන්නේ ඉඳගෙන සතිය පිහිටවීම කියලා. ඒ නිසා අපි බලන්න පුළුවන් තරම් ඒ අනවශ්‍ය බාහිර දේවල් අයින් කරලා කරන ඕනම කෙනෙකුට ගරු කරනවා. ඒ නිසා ඒක ගණන් ගන්න එපා. මූලික උපදේශ පන්තිය නම් ඒක නෑ. හැබැයි කෙරුවයි කියලා අපි කවදාකවත් අඩුවක් කරලා හෝ වැඩියක් කරලා හෝ සලකන්නේ නෑ. ඒක මේක බරපතල ප්‍රශ්නයක් ඒක නෙවෙයි අදත් අහන්නේ. නැත්නම් එහෙම කරන්නේ නැහැ නේ. ඉවරද ප්‍රශ්න? ඉවර. ඉවර කියන්නේ කියන්නේ බයි ඉතින්. අපි විනාඩි 20ක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට විනාඩි 40ක් කාලය තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා. ඒක නිසා අපි අද බෑ. දැන් මේ වෙනකොට විනාඩි 20ක් පහුවෙලා තියෙන හෙට ලියලා දාන්න. අයනම් මැරෙන්න. මැරෙන්න කමන්නේ. ඒ මොකුත් ප්‍රශ්න නෑ. එහෙම හදිසි අනතුරක් තියෙනවා නම් හදිසි වාට්ටුවට යන්න. නෑ බෑ බෑ. දැන් විනාඩි 20ක් ගිහිලා තියෙන විනාඩි 20ක් කැඩිපුර. ඉතින් ඒක නිසා අපි ඉල්ලා හිටනවා ඒ ඔක්කොගෙම කාලේනේ. ඒ නිසා අමාරුයි. ඒ නිසා ලිඛිතව දාන්න. එහෙම නැත්නම් හෙට මේ කල්ලාතුම කියලා කියන ප්‍රතිපමෑණියට මට මේ සභාවිති ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා මම අනිවාර්යයෙන්ම සකස් කරනවා. ඒ නිසා අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමා කරනවා. අපි යනවා තක්මන් භාවනාවට ගිඩි ගවට පස්සේ අපි නැවත එකතු වෙනවා. පරියංක භාවනාවට සියලු දෙනාටම තෙරුවන් සරණයි.